ගෞරවනීය මෙහෙන් වහන්සේලා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්තුනි ඔබ සියලු දෙනා මේ සූදානම් වන්නේ අපි කවුරු සරණ යන්ට යෙදුන මේ මහා භද්‍ර කල්පයේ ලොව සතර වෙනුව පහළ වදාළ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනයකට සවන් දෙන්න. පින්වතුනි මේ ලෝකයේට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුදු කෙනෙක් පහළලා තමයි මේ ලෝක සත්වයන්ට සංසාර දුකින් නිදහස් වෙන ඒ විමුක්ති මාර්ගය පෙන්වලා දෙන්නේ. එතකොට බුදු කෙනෙකුගේ ඒ උතුම් ධර්මය පවතින යුගයක ඒ ධර්මයේ ඇසෙන කාලයක මිනිසෙක් කියලා ඉපදිච්ච කෙනෙකුට ඒ බුදුරණ වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒක තමයි අපට ලැබෙන වටිනාම වාග්යවන්තම අවස්ථාව. එහෙනම් ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් බුද්ධ වචනේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි බුදු කෙනෙකුගේ ධර්මයක් මේ ලෝකයේ කෙනෙකුට අවශ්‍ය වෙන්නේ මේ ජාති ජරා මරණ කියන දුක මේ ලෝක සත්‍යයන්ට උරුමකම තියෙන නිසා. කයෝ ධම්ම සූත්‍රයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ජාති ජරා මරණ කියන මේ කාරණා තුන මේ ලෝකයේ පවතින තාක්කල් බුදු කෙනෙකුගේ පහළවීමක් බුදු කෙනෙකුගේ ධර්මයක ඉස්මතු වීමක් බුදු කෙනෙකුගේ ධර්මයක බැබලවීමක් කියන කාරණා පවතින. ඇයි ජාති ජරා මරණ කියන මේ කාරණාව තියෙන නිසා බුදු කෙනෙකුගේ ධර්මයක් පවතින්නේ. බුදු කෙනෙකුගේ ධර්මයක් බැබලෙන්නේ. හොඳට හිතලා බලන්න අපි සියලු දෙනාම කැමති නේද සැපෙන් ඉන්න සුඛකාමානි භූතානි සියලුම දෙනා කැමති සැපෙන් ඉන්න සැපෙන් ඉන්න කැමති අපට උරුම වෙන දෙයක් තමයි මේ ජාති ජරා මරණ කියන මේ දුක එතකොට සැපෙන් ඉන්න කැමති කෙනා ජාති ජරා මරණ කියන දුක උරුම නම් එයා ඒ කාරණාව ලැබෙනවට අකමැති. බුදුරණවහන්සේ දුක්ඛාර සත්‍ය විග්‍රහ කරන තැනදී යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන කාරණාවක්. තමන් කැමති වෙන දේ නොලැබෙන කියන දුක විග්‍රහ කරන යටතේදී විග්‍රහ කරනවා. ಜಾති උරුම කරන් ඉන්න මේ සත්වයා නැවත ජාතිය නොලැබෙනවට කැමති. ජරා උරුම කරන් ඉන්න මේ සත්වයා ජරාව නොලැබෙනවට කැමති. මරණය උරුම කරන් ඉන්න සත්වයා මරණය නොලැබෙනවට කැමති. නමුත් කැමති වුණාට ඉඩ ලැබෙන්නේ එනම ජාති ජරා මරණ කියන දුක අපි සියලු දෙනාටම ලෝකේ උරුම වෙලා තියෙන නිසා අපි කැමති ජාති ජරා මරණ කියන දුක ඉක්මවන වැඩපිළිවෙලක් පුරුදු කරන්න. දැන් අද අපි මොනවා හෝ කෙනෙක් වෙන අපි යම් කිසි ඕනම කෙනෙක් ආගමක් අදහන්නේ අපේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න. දැන් අපට ජාති ජරා මරණ දුක නැත්නම් කායික මානසික පීඩා එනකොට අපි විවිධාකාර විදියකට මේකට පිළියමක් හොයනවා. ඔන්න බලන්න අපි පිළියමක් හොයන විදිය. අපි මේ විදිහට පිළියමක් කෙරුවට කවදාකවත් ජාති ජරා මරණ දුකින් සහ අපට උරුම වෙච්ච කිසිම දුකින් නිදහස් වෙන්න බෑ. අපි හැමෝම කරන කාරණාව තමයි අපට මෙවැනි දුකක් එනකොට කායික හෝ මානසික හෝ දුකක් එනකොට අපි තව කෙනෙකුගෙන් ඉල්ලනවා යදිනවා දෙවියෙක්ගෙන් හරි බුදුරන් වහන්සේගෙන් හරි අනේ අපට මේ දේ නොලැබෙන්න කියලා. නමුත් පින්වතුනි මේ ලෝකයේ යදින යදිල්ල හැටියට ඉල්ලන ඉල්ලිල්ල හැටියට අපට කායික මානසික නැත්නම් ජාති ජරා මරණ මේ දුක එනකොට අපි හැමෝටම මතක් වෙන දේ තමයි දෙවියෙක් නැත්නම් චෛත්‍යයක් බෝධියක් නැත්නම් වෙන මොනවා හෝ දෙයක් ළඟට ගිහිලා ඉල්ලන එක. ඉතින් මේ ඉල්ලනකොට ලැබෙනවා නම් මේ ලෝකේ කොතනකවත් දුක් විඳින්නේ කිරිය හැකිද? කොතනකවත් ඉන්න බෑ. ඇයි අපි කවුරුවත් ගිහිල්ලා ඉල්ලන්නේ නෑ දෙවි කෙනෙකුගෙන් හරි බෝධියකින් හරි චෛත්‍යයකින් හරි කොතනින්වත් අපි ඉල්ලන්නේ නෑ අනේ මට ඉක්මනට පිළිකාවක් හැදලා මැරේවා කියලා. අනේ මට ඉක්මනට මගේ ජීවිත ආයුෂ අඩු වේවා. අනේ මගේ දෙමාපියෝ ඉක්මනින් කලුරේ කළා මට ලොකු දුකක් ලැබේවා. අපි කවුරුත් ඉල්ලන්නේ ඉතින් එහෙනම් ඉල්ලනකොට ලැබෙනවා නම් මේ ලෝකයේ කිසිම කෙනෙක් දුක් විඳින අය නැහැ. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ තමාගේ ජීවිතය තුළින් නුවණින් යුක්තව අත්දකින්න වැඩපිළිවෙලක්. බුදුරණවහන්සේ යමක් දෙන්නේ නැහැ. දැන් අපට ඕන යමක් ගන්නනේ. බුදුරණවහන්සේ අපව දුකින් නිදහස් කරවන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේට කරන්න බෑ. අපේ දුක අයින් කරලා දාන්න බෑ. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අපට පෙන්වලා දෙනවා අපේ ජීවිතයේ තුල මේ දුක හැදෙන්නේ කොහොමද කියන කාරණාව අපිට අත්දකින්න. අපිට අත්දකින්න ඕන වැඩපිළිවෙලක් බුදුරණවහන්සේ පෙන්වනවා. අන්න එතකොට නුවණ තියෙන කෙනා බුදුරණවහන්සේ පෙන්නපු දේ තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න මහන්සි ගන්නවා. එතකොට තමන්ටම තමයි ප්‍රකට වෙන්නේ තමන්ටම තමයි හම්බෙන්නේ දුක හැදෙන හැටිත්. ඒ දුක හැදෙන වැඩපිළිවෙල දුරු කරනකොට දුක හැදෙන්නේ නැති බවයි. නමුත් අපි හැමෝගෙම තියෙන දේ තමයි අපි හැමෝගෙම තියෙන කල්පනාව තමයි ඔය විදිහේ නුවණින් යුක්තව තමන්ගේ ජීවිතය තුළින් මේ දුක දුරු කරන වැඩපිළිවෙලක් හුරු කරන්න තියෙන අකමැත්ත. අපි හැමෝටම අවශ්‍යයි ඉක්මනට කාට හරි කියලා හරි කමන්නේ අපේ ජීවිතයේ මේ දුක අයින් කරගන්න. ඔය නිසා තමයි අපට අද ධර්මයේ ගොඩාක් විවෘත වෙලා නැත්තේ. අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපේ ජීවිතය අපට තේරෙනවා නම් අපට සැබෑම දුකක් උරුමයි කියලා. අපට තේරෙනවා නම් අපේ ජීවිතය අපි හැමෝම අසරණයි කියලා. අපි හැමෝම අසරණ බව අපට ප්‍රකටයි නම්. අන්න අපි පිළිසරණක් හොයාගෙන යන්නට ඕන නැත්තේ මෙන්න මේ අසරණ භාවයට නිවැරදිවම කියලා දෙන ඒ උතුම් ධර්මයේ කියලා දෙන ඒ බුදුරණවහන්සේගේ ධර්ම ඉගෙන ගන්න. හැබැයි අපි ධර්ම ඉගෙන ගන්න ගියාට පස්සේ බුදුරණවහන්සේ කියපු විදිහට අපි හිතනවා මිසක් බුදුරණවහන්සේ කියපු විදිහට පුරුදු කරනවා මිසක් අපි අපට ඕන විදිහට යමක් කරන්න ගියා කියලා කවදාකවත් ඒ විමුක්තිය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අද අපි ගොඩාක් කරන වැඩේ තමයි නිවැරදිව බුදුරන් වහන්සේ දුකෙන් නිදහස් වන වැඩපිළිවෙල පෙන්නපු ඒ උතුම් ධර්මය අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ ධර්මය ඉගෙන ගන්නේ නැහැ. අපට ඕන ඉක්මනටම කොහොම හරි සෝතාපන්න වෙන්න රහත් වෙන්න. මම ඒකට පුංචි කාරණාවක් කියන්නම් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපට මේ ධර්මයේ අවශ්‍යතාවය ලැබෙන්න කලින් අපි සියලු දෙනාම කරන කාරණාව තමයි පුංචි කාලේ ඉඳලා වයසට යනකනුත් සසරේ සැරසන්තාත්ම අපි කරන කාරණාව තමයි අපේ ජීවිතයේ සතුටු කරන්න නැත්නම් මාව සතුටු කරන්න අපි විවිධාකාර දේවල් කරනවා. කාමයන් ඔස්සේ කරනවා. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හොයනවා. කොමකටද? තමන්ව සතුටු කරන්න. හැබැයි අපේ සතුට සැබෑවටම ලබන දෙයක් නොවන බව වැටහෙච්ච තැනදී බුදුරන් වහන්සේගේ ධර්මයේ කරා යන්නේ ඒ හතට ඉක්මවපු දෙයක් හොයන්න. හැබැයි අපි හොයපු හැඟීම එහෙමම තියාගෙන බුදුරන් වහන්සේගේ ධර්මය හරියට ඉගෙන ගන්න නැතුව අර සසර යන අකුසල් පැත්තෙන් යමක් කරා දෙයද යටහැරලා අපි කරනවා තමන්ව සතුටු කරන්න වෙන පැත්තක වැඩක්. හැබැයි සක්කාය දිට්ඨිය එහෙම්ම තියාගෙන අපි කරන වැඩේ මොකද්ද? අර කාමයන් හොයන එක අතහැරියට වෙන පැත්තකින් තමන් සතුටු කරන්න හොයනවා කුමක් කරලාද? සෝතාපන්න කරලා, රහත් කරලා, ධ්‍යාන දීලා තමන් සතුටු කරන්න හොයනවා. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මය යමෙක් හරියට ඉගෙනගෙන ඒ සත්‍ය යමෙක් හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා නම් එයාට හම්බෙන්නේ මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මය හරියට යමෙක් ඉගෙනගෙන ඒ ධර්මයේ සත්‍ය හොයනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හම්බෙන්නට ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හම්බෙච්ච තැනදී එයා වටහා ගන්නවා මොකද්ද මූලිකම කාරණාව සක්කාය දිටිය කියන තැන කැඩෙන තැනදී මම කියලා ගැනීමේ තියෙන බොරුව මම කියලා ගැනීමේ තියෙන අසත්‍ය භාවය. එතකොට හරියට ධර්මයට යන තැනදී හම්බෙන මූලිකම කාරණාව තමයි මම කියලා ගැනීමේ තියෙන අසත්‍ය භාවය. එහෙම දැකපු කෙනාට මාව සතුටු කරන්න වැඩපිළිවෙලක් කළ යුතු වෙයිද? සත්‍ය දකින මාර්ගය මූලිකව හම්බ නොවීමත් එක තමයි තමන්ව සතුටු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලකට යොමු වෙන්නේ. සත්‍ය හම්බෙච්ච තැනදී එයා යොමු වෙන දේ තමයි කුමක්ද? සත්‍ය කරාම යා යුතුයි කියලා. දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි කියලා. සත්‍ය කරා යන්නටයි අය යොමු වෙන්නේ. එයා දකිනවා සත්‍ය කරා යන්න යන්න මම කියලා ගැනීමේ තියෙන බොරුව. මෙන්න මේකට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. මේ වැඩ පිළිවෙල අපිට එකපාරට හුරු කරන්න බෑ. මෙන්න මේ සත්‍ය අත්දකින්නට ලොකු තීක්ෂණ නුවණක් ඕනේ. ඒකට බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් දෙනවා. අස්ලෝමයක් 100කට පළලා ඈතින් ඉලලා එවැනි එකකට විදිනවට වඩා තියුණු භාවයක් අවශ්‍ය බව සක්කාය දිට්ඨිය කඩන්න. මොකද පින්වතුනි එච්චර තීක්ෂණ භාවයක් අවශ්‍ය බව බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. අපි සියලු දෙනාම අපි සියලු දෙනාගෙම තියෙනවා කොටු වෙච්ච රාමුවක්. ශ්‍රේ සංගුත රාමුව. Tamanට කොටු වෙච්ච රාමුව. ඒකට කියනවා බුදුරණන් වහන්සේ මෙන්න මේ කාරණා පහකින් විග්‍රහ කරනවා. සද්ධා, රුචි, අනුසව, ආකාර පරිදක්ක, දිටිනිච්ඡානක්ඛන්ති කියලා කාරණා පහක් විග්‍රහ කරනවා. මෙන්න මේ කාරණා පහ ඇතුළත තමයි අපි මූලිකව සියලු දේ තේරුම් ගන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරණන් වහන්සේ නැත්තම් කවුරු හරි කියපු කාරණාව පිළිගැනීම. ඒතර ඒක මුල් කරගෙන තමයි අපි ඉස්සෙල්ලාම යමක් තේරුම් ගන්න. රුචිය තමන්ගේ කැමැත්තට අනුව අනුස්සවේ අහපු දෙයක් එක්ක දිටිනි ආකාර පරිවිතක්ක තමන්ගේ කල්පනාවත් එක්ක තමන් කල්පනා කරන දෙයට ගැළපීමත් එක්ක දිටිනිච්ඡානක්ඛන්තිය තමන්ගේ තියෙන දෘෂ්ටියේ හැඟීමට ගැළපෙන විදිහට තමයි අපි හැම දෙයක්ම තේරුම් ගන්න. නමුත් බුදුරණවහන්සේගේ ධර්මය අවබෝධ වෙනවා සත්‍ය දකින්නවා කියන ওই පහ ඉක්මවීම බුදුරණවහන්සේ කෝසම්බී සූත්‍රයේ ඒ වගේම චන්ති සූත්‍රවලදී මේක ලස්සනට පැහැදිලි කරනවා. මේ කාරණා පහෙන් ඉක්මවීමකුයි අවබෝධය කියන්නේ. ඒක එහෙම බලන්න හොඳට මේක තේරුම් ගන්න මෙන්න මේ මම පුංචි කාරණාවක් කියන්නම්. දැන් අපි සියලු දෙනාම තමන්ගේ රාමුව දැන් ඔන්න අපි හිතමු තමන්ගේ රාමුව කියලා කියන්නේ අපි ලෝකේ ජීවත් වෙනකොට ඇහෙන් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරන්නේ, දිවෙන් රස ලබන්නේ, කයෙන් පහස ලබන්නේ, මනසින් හිතන්නේ. ඔය කරුණු එක නැතුව අපි කාගේවත් ජීවිත පැවැත්මක් නැහැ. ඔය මොකක හරි නම් පැවැත්ම අපි හැම වෙලෙම ඇහෙන් රූපයක් දකිනවා, කනින් ශබ්දයක්, නාසයට ආග්‍රහණයක්, දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණක්. මෙන්න මේ කාරණාව තියෙන්නෙම අවිද්‍යාව පදනම් කරගෙන. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරද්දී පැහැදිලි කරන අවිද්‍යාව පත්‍ය කරගෙන තමයි මේ ආයතන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එතකොට අපිට යම් කිසි දෙයක් වටහා ගන්න තියෙන්නේ යම් කිසි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ අපි තුල කොටු වෙච්ච මූලික රාමුවත් එක්ක මම ඒකට පුංචි උදාහරණයක් කියන්න. ඔන්න ගෙම්බෙකුයි මාළුවෙකුයි ජලයේ ජීවත් වෙනවා. ගෙම්බ ගොඩ වීමට ගිහිල්ලා වතුරේ ඉන්න මාළුවට ගොඩබිම ගැන විස්තර කරනවා. යාළුවේ ගොඩබිම තියෙනවා ලොකු ගස්. ගොඩබිම තියෙනවා ලස්සන ගෙවල්. මේ කොච්චර විග්‍රහ කරත් මාළුවට මොකද්ද තේරෙන්නේ? ගෙවල් කියන්නේ ගල් මල් වගේ. ගස් කියන්නේ දියසෙවල් පාසි වගේ. එතනින් එහා දෙයක් මාළුවට තේරෙනවද? මොන විදියට විග්‍රහ කරත් තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ? තමන්ගේ කොටු වෙච්ච රාමුවක් තියෙනවා. තමන්ගේ කොටු වෙච්ච රාමුවෙන් එහා මොන දේ විග්‍රහ කරත් තමන්ට මනින්ද ගලප ගන්න තියෙන්නේ තමන් කොටු වෙච්ච රාමුවත් එක්ක. එතනින් එහාට තේරුම් ගන්න විදියක් නැහැ. අපිට කිංවතුනි ධර්මය අහන කොටත් මුලින්ම අපට හම්බෙන දේ තමයි අපේ රාමුව. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල අපේ රාමුව තුල රැඳිලා ඒ රාමුව තුලට විතරක් ගෝචර දෙයක් නෙමෙයි විග්‍රහ කරලා දෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල අපේ රාමුව විනීත යන්න අවශ්‍ය වැඩපිළිවෙලක් පෙන්වා දීලා තියෙනවා. මාළුවට විග්‍රහ කරන්නට ඕන නැත්තේ ගොඩබිම දකින්න ඕන වැඩපිළිවෙලක්. උඩ බලලා උඩ පැනලා බලන්න ඕන වැඩපිළිවෙලක්. අන්න එතකොට තමන්ගේ රාමුව ඉක්මවපු දැක්මකට යනවා. ඒකට විග්‍රහ කරන්න වෙන වචන නැහැ තමන්ගේ රාමුව තුල ඉඳලා. ඇයි? ඒකට විග්‍රහ කරන්න අවශ්‍ය කිසිම දෙයක් ඒ තුල නැහැ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දුන්නා මූලිකවම අපේ රාමුවත් එක්ක අපට තේරෙන දෙයක්. ඊළඟට මේක විනිවිද යන්න ප්‍රඥාවෙන් අත්විඳින්න අවශ්‍ය වෙන විදිහ වැඩපිළිවෙල ඉස්මතු කරලා දුන්නා. හැබැයි අපි කොච්චර අපේ රාමුව තුල හිටියත් අපි අපේ රාමුව ඉක්මවන වැඩපිළිවෙලක් අපි බුරු කරන්නේ නැතිනම් අපට මේ සත්‍ය දකින්න බෑ. අන්න ඒ නිසා තමයි මේ කාරණා පහ ඉක්මෝන වැඩපිළිවෙලක් අපතුල තියෙන්නට ඕන. එතකොටයි සක්කායදිට්ඨිය කැඩෙන්නේ. සක්කායදිට්ඨිය කැඩෙන තැනදී හම්බෙන දේ තමයි මම කියලා ගැනීමේ තියෙන බොරුව මිසක් මම නෑ කියලා හිතන එක නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට අපට භෞතිකව ලෝකයේ ලැබෙන දේ අපි කල්පනා කරලා මානසිකව ලෝකයේ ලැබෙන දේ අපි කල්පනා කරලා අපි ගන්නවා මම කියලා දෙයක් නැති බව. හැබැයි මම කියලා දෙයක් නැති බව ලැබුණේ මට බව හම්බෙලා නැහැ. එච්චරටම අපි දෘෂ්ටි වලට යනවා. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා බුදුරණවහන්සේගේ දේශනාව මජ්ක්‍ධිම නිකාය දෙකේ දීඝනක සූත්‍රයේදී දීඝනකට බුදුරණවහන්සේ ලස්සන කාරණාවක් කියනවා. දීඝනක බුදුරණවහන්සේ ඇවිදලා කියනවා ස්වාමීනි මම මේ ලෝකේ යමෙක්ද යම් අදහසක් දරන්නේ යම් දෘෂ්ටියක් දරන්නේ මං ඒ සියලු අදහස් දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. මම ඒ කිසිම දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ. සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. බුදුරණවහන්සේ දීගණකගෙන් අහනවා දීගණක ඔබට සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කිරීම නම් වූ දෘෂ්ටියක් තියෙනව නේද? සියලු දෘෂ්ටි වලට අකමැති නම් වූ දෘෂ්ටියක් තියෙනවා. ඒක යට හම්බෙන්නේ. ඒ වගේ තමයි අපි අපේ රාමුව තුල ඉඳලා මගේ මනසට එන අරමුණු ඔස්සේ මම කල්පනා කරලා අපට අද හම්බ වෙනවා මම කියලා දෙයක් නැති බව මම කියලා දෙයක් නැති බව මට හම්බෙච්ච බව අපට හම්බෙලා නැහැ. එච්චරටම සක්කාදිට්ඨිය ප්‍රබලයි. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මුලින්ම හේතුප්‍රත්‍ය බව දකින්න, අනිත්‍ය ලක්ෂණය දකින්න. අනිත්‍ය ලක්ෂණය හොයාගෙන යන තැනදී තමයි මම කියලා අරගෙන ගිය වැඩපිළිවෙලේ වැරදි දකින්නේ. එහෙම නැතුව මම කියලා නොගෙන ඉන්නේ නෙමෙයි. මම කියලා නොගෙන ඉන්නේ මම. බුදුරණවහන්සේගේ දේශනා කීපයක් තුන පඨම කෝසල සූත්‍රයේ පුරුෂගත සූත්‍රාදී දේශනා තුලදී මේ හේතුප්‍රත්‍ය බව නැත්තම් අනිත්‍ය ලක්ෂණය කෙනෙක් මූලිකව තේරුම් නොගෙන අනාත්මය ගැන කල්පනා කරන්න ගියොත් අනාත්මය ගැන හිතන්න ගියොත් එයා දෘෂ්ටියකට යන බව. හැබැයි ඒක ලෝකයේ තියෙන ශේෂ දෘෂ්ටියක්. මොකද එයා මේ ලෝකේ හැම දෙයක් ගැනම කල්පනා කර කර හිටියොත් මම කියලා දෙයක් නෑ මගේ නෙමෙයි කියලා අතහැර හැර හිටියොත් එයාට මේ ලෝකයට ඇලීමකට මුදුරු වෙනවා නමුත් සක්කාදිට්ඨික දෙන්නේ නැහැ. ඒ වගේම බුදුරණවහන්සේ සබ්බාසව සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ ලෝකයා අනාත්මීය බව හඳුනගන්නවා ආත්මය තුළ ඉඳගෙන. එච්චරටම මේ අපේ විඥානයේ මායාකාරීත්වය අපට මායාවක් මවල දෙනවා අපි සත්‍ය කරා යොමු නොකර ඊළඟට බුදුරණවහන්සේ අත්තත් සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා එක බ්‍රාහ්මණයෙක් ඇවිදලා බුදුරණාහිසින් අහනවා ආත්මයක් තියේද කියලා. නිස්සද්දයි. ආත්මයක් නැද්ද අහනවා. ඒත් නිස්සද්දයි. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ස්වාමීන් උත්තර දුන්නේ නැත්තේ? ආත්මයක් තියෙනවා කියලා උත්තර දුන්නොත් එහෙනම් මගේ දහමට ගැලපෙන්නේ ආත්මයක් නැහැ කිවනම් එයා දකිනවා ඉන්නා වූ කෙනෙක් නැතිවීමක්. අද අපි සියලු දෙනාටම තියෙන දේ තමයි අනාත්මයි කියලා ගන්නකොටම තිබෙන දෙයක් නැතිවන කාරණාව. අපි හිතන්නේ නැහැ. නමුත් අපි මම කියලා දෙයක් නැති බව අපට හම්බුනේ යම් කිසි විදියකට ඇති දෙයක් කල්පනා කළ නැති කියලා. හේතුප්‍රත්‍ය බව දැකලා නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන ක්‍රමානුකූල වැඩපිළිවෙල අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ පටිපදා. මෙන්න මේ අනුපූර්ව ක්‍රියාව ඔස්සේ යම් කිසි කෙනෙක් තමන්ගේ තමන්ට තේරෙන තැනින් පටන් අරගෙන බුදුරණවහන්සේ කියපු විදිහට මාර්ගය හුරු කරගෙන ගියොත් අන්න යාට පුළුවන්කම ලැබෙනවා මේ සත්‍ය කරා යන්න. හැබැයි සත්‍ය කරා යන හැඟීම තියෙන කෙනාට මාව යමක් දීලා සතුටු කරන්න ඕන අවශ්‍යතාවයේ මාර්ගයට එන මූලික තැනදී මෙයාට දුර වෙනවා. මේ සත්‍ය කෙනෙකුට හම්බෙන්න හම්බෙන්න එයා අත්විඳින්නේ සත්‍ය රසය. සත්‍ය තියෙන ආරක්ෂා කරන ධාතිභංග සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා. තමා තුල රකින්න තියෙන්නේ දැන් අපට එහෙම කියනකොට අපට හිතෙන්න පුළුවන් සත්‍ය බාහිරින් අපි රකින්න දෙයක්ද කියලා. සත්‍ය රකින්නවා කියන්නේ තමාතුර සත්‍ය රැකෙන්නට ඕනේ. තමාතුර සත්‍ය රැකෙනවා කියලා කියන්නේ අපි අපේ ජීවිතය තුළ සත්‍ය හොයන වැඩපිළිවෙලක් හැර වෙන කිසි දෙයක් හුරු කරාට අපට කවදාවත් විමුක්තියක් කරා යන්න බෑ. සත්‍ය හොයන වැඩපිළිවෙල පුරුදු කළොත් විතරයි අපට අපේ ජීවිතයේ විමුක්තියක් කරා යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් අපි දෘෂ්ටි වලට යන සම්භාවිතාවය 100%ක්ම තියෙනවා. දැන් අද අපි ගොඩක් වෙලාවට බුදුරයන් වහන්සේගේ ධර්මය අපි අහනවා. හැබැයි අපි අහුවට ඒ ධර්මයේ තියෙන අනුපිළිවෙල අපි කල්පනා කරන්නේ පංච පාදානස්කන්ධය කියලා අපි ඉගෙන ගන්නවා. පටිච්චසමුප්පාද කියලා අපි ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගන්න සියලු දේවල් අපට හම්බෙන වචන ටිකක් විතරයි. දැන් හොඳට හිතලා බලන්න ආර්ය සත්‍ය අවබෝධය කරා යන තැනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කිසි කෙනෙක් සත්‍ය වශයෙන් අවබෝධ කළා නම් එයාට කියන සෝතාපන්නයි කියලා. මේ ආර්ය සත්‍ය හතරම අවබෝධ වෙන්නේ. දැන් අපි හිතනවා අපට දුක අවබෝධයි කියලා. නමුත් කින්වත් දුක අපට හරියට අවබෝධ නැහැ. අපට අවබෝධ වුණේ දුක හැටියට මම විඳින දුක. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දුක තුන් ආකාරයකට. දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ කියන්නේ අපි විඳින දුකක් අපට එපා වෙන දුකක්. විපරණාම දුක්ඛ කියන්නේ අපිට ලැබෙන හොඳ දෙයක් නැති වුනහම අපට ලැබෙන දුකක්. අන්න සංඛාර දුක්ඛය කියන්නේ මම විඳින දුකක් නෙමෙයි ඒකට සකස් වීමේ දුක. මෙන්න මේ මෙන්න මේ කාරණාව කෙනෙකුට හම්බෙන්නේ නැහැ ප්‍රඥාව නැති නිසා. මෙන්න මේ දුක අත්විඳින්නට ඕන සංඛාර දුක කියන වචනේ තුලම තියෙනවා සකස් වීමක් ඇති බව. එහෙනම් දුක හරියට හම්බුණා නම් එයාට දුක හැදෙන හේතුව හම්බෙලා. ඇයි සංඛාර දුක වචනේම තේරුම් තියෙන අර්ථය. සකස් වීමක් එක්කයි දුක හම්බෙන්නේ. අන්න හේතුප්‍රති ධර්මයේ පටිසමුපාදයට හම්බෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හම්බෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය හම්බුණා නම් එයාට දුක්ඛ නිරෝධය හම්බෙනවා මොකද පටිච්ච සමුප්පාදය තුළ පැහැදිලි කරන මූලිකම දේ අවිද්‍යාව. දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං මග්ගය අඥානංකම තමයි දුකට හේතුව. මේ අඥානකම කියන කාරණාව දුරවන්නේ ඥාණය ඇති වෙන තැනදී. එහෙනම් අපි හේතුප්‍රත්‍ය වශයෙන් නුවණින් කල්පනා කරනකොට ඇතිවන්නේ නුවණ. ඒ නුවණ ඇති වෙන තැනදී අනුවණකමින් හටගන්න දුක දුර වෙනවා. අපට බලෙන් හේතු අයින් කරන දෙයක් නැහැ. බලන්න මේ මාර්ගය තුලත් තියෙන හේතුප්‍රත්‍යභාවය. ඒක හොඳට හිතන්න. අපි බලෙන් හේතු අයින් කරනවා නෙමෙයි. අපි හේතුප්‍රත්‍ය බව හොයන්නේ නැති නිසායි දුක සකස් වෙන්නේ. හේතුප්‍රත්‍ය බව හොයනකොට හේතුප්‍රත්‍ය බව නොදකින නම් වූ හේතුව මුල් කරගෙන සකස් වෙන දුක සකස් වෙන්නේ. අන දුක්ඛ නිරෝධී වැඩපිළිවෙල මාර්ගයේ. මෙන්න මේ විදිහට ආර්ය සත්‍ය හම්බ වෙන්නට ඕනේ. ඒකනේ පින්වතුනි අවබෝධය කරා යන තැනදී අපට හම්බෙන්නට ඕන තැන තමයි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්ඛන්ති කියන රාමුව ඉක්මවා දකින දැක්ම අනාත්මය දකින්නවා කියලා කියන්නේ මම කියලා දෙයක් නැති බව දකින්නවා කියලා කියන තැනම තමන්ගේ රාමුව දෙන්න දාල වෙන විදියක් නේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්ඛන්ති කියන්නේ තමන්ගේ කොටු වෙච්ච රාමුව අවබෝධ කරනකොට සත්‍ය දකින දැනදී හම්බෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් මම කියලා දෙයක් ගැනීමේ තියෙන වැරද්ද නම් හම්බෙන්නේ එතනදී පින්වතුනි මේ රාමුදීන විදිහක් නෑ අන්න ඒකයි ධර්මයේ තුල පැහැදිලි කරලා පෙන්වන්නේ අවබෝධය කියලා කියන්නේ සත්‍ය දකිනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ මේ කාරණා පහ ඉක්මවා දකින දැක්ම. ඉතින් මම මේ පැහැදිලි කරේ අපට මේ ධර්මයේ හුරු කරගෙන යනකොට අපට යම් ප්‍රමාණිකුල වැඩපිළිලක් ඔස්සේ නිවැරදිවම ධර්මය අධ්‍යයනය කරමින් කරමින් අපි මේ මාර්ගය හුරු කරන්න ඕනේ. ඉතින් මම ඒකට ලස්සන සූත්‍ර දේශනාවක් පැහැදිලි කරලා දෙන්න අදහස් කළා. හැබැයි අපි මේ දේශනාව ඉගෙන ගන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ හැම මොහොතකම දේශනාව අහව ඇහුවහම අපේ රාමුවට මේක අහු වුණා කියලා දේශනාව තේරුණා කියලා හිතන එකම වැරදි. අපිට ගොඩාක් කලාවට තියෙන කාරණාව තමයි දේශනාවක් අහපු ගමන් අපේ රාමුවට මේක ගැලවෙනකොට හරි අපි තේරුණා කියලා හිතනවා. හැබැයි අපි හරියටම දේශනාව ගැන හොයලා බැලුවොත් අපේ රාමුවට හම්බෙන්නේ නැති ටිකක් තියෙනමයි අපට තේරුම් ගන්න. එතකොට අන්න අපට නුවණින් ඉමසන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හම්බෙනවා. නුවණින් විමසගෙන යනකොට තමයි යෝනිසෝ මනසිකාරයත් එක්ක ප්‍රඥාව වැඩිච්ච තැනදී තමන්ගේ රාමෝ ඉක්මවලා ප්‍රඥාවෙන් යුක්තව මේ සත්‍ය හරියටම අත්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. සංයුත්ත නිකාය හතරේ තියෙන ආසි විසෝක්ම සූත්‍රය මම මේ පින්වතුන්ට පැහැදිලි කරන්න අදහස් කළේ බුදුරන් වහන්සේ උදාහරණයක් එක්ක තමයි මේක පැහැදිලි කරන්නේ මහණෙනි සර්ප විෂ සහිත උග්‍ර විෂ සහිත සර්ප හතර දෙනෙක් ඉන්නවා. මේ පින්වතුන් මේ දේශනාව අහලා ඇති. නමුත් බලන්න මේ දේශනාව තුළ අපට කොච්චර පැත්තක් හිතන්න තියෙනවද? මේ දේශනාව හරියට අපට හම්බුණා නම් අපට විමුක්ති මාර්ගයම හම්බෙන්නට ඕනේ. මේ සර්පය හතර දෙනා කාලෙන් කාලෙට නාවන්න ඕනේ, බෙහෙත් කරන්න ඕනේ, කවන්න පොවන්න ඕනේ කියලා මේ සර්පය හතර දෙනෙක් ඔන්න මිනිස්සෙකුට දෙනවා. එතකොට දැන් විෂගෝර සර්ප හතර දෙනෙක්. එතකොට දුක අකමැති දුක පිළිකුල් කරන සැප කැමති කෙනාට මෙවැනි සර්පය හතර දෙනෙක් ලැබෙනකොට එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ සර්පය හතර දෙනා ප්‍රතික්ෂේප කළා මේ සර්පය හතර දෙනාගෙන් බේරෙන්න මේ පුරුෂයා දුවනකොට යනකොට ඊට පස්සේ තව පස් දිනක් වදකව පස් දිනකුත් පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ මේ විස සහිත සර්පය හතර දෙනාගෙනුත් වදකව පස් දිනාගෙනුත් බේරෙන දුවනකොට ආයේ කියනවා තමා තුලම තමා ළඟම ඉන්නවා කියන තවත් හයවෙනි වදකී. මේ ලස්සන බුදුන් වහන්සේ උදාහරණයක් කියන්නේ මේකේ හොඳට අපට දැන් සමහරලාට තේරුණා කියලා හිතුණට බලන්න හොඳට කල්පනා කරලා මේකේ නොතේරෙන කරුණු ටික මම ඉස්මතු කරලා පෙන්නන්නම්. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ මිනිසයා සර්පය හතර දෙනාගෙනුත් වදකේ පස් දෙනාගෙනුත් ඒ වගේම හයවෙනි වදකයාගෙනුත් බේරෙන්න මෙහෙම යනකොට මෙයාට හම්බෙනවා හිස් ගමක් මේ ගෙවල් හයක් ඒ කියන්නේ හිස් ගමක ගෙවල් තියෙනවා මේ ගෙවල් වලට ගිහිල්ලා බලනකොට ඒ වගේ කෑම් බීම් කිසි දෙයක් නෑ ඔක්කොම හිස්. ඊළඟට ආයෙ කියන මේ ගෙවල් පහර කන්න නැත්නම් ගෙවල් විනාශ කරන්න හොරු එනවා කියලා කිව්වට පස්සේ දැන් මේ මිනිස්සයා දැන් ඒකෙමුත් බේරෙන්න ඔන්න ඒකත් අතහැරලා දුවනවා. දුවනකොට හම් වෙනවා විශාල ගංගාවක්. මේ ගංගාවේ මෙතර හිටියොත් භයානකයි. මොකද අර සර්පයොයි වදකයයි ඊළඟට මේ හොරුයි මේ හැමෝගෙම විඳින්න වෙනවා. ඒ මේ ගඟෙන් එගොඩට යන්නට ඕනේ. මේකේ ලොකු සැඩ පහරක් තියෙනවා. යන්න එකකුත් නැහැ. තමන්ම ලී කෑලි ටිකක් එකතු කරලා පහුරක් හදාගෙන අතින් පයින් වාරු කරමින් මේ ගඟෙන් ඉතරට යනවා. ඔන්නෝක තමයි මේකට මේ කතන්දරයක් කිව්වා ලස්සන උපමාවක් මේකට උපමේයයක් එක ගලපලා පෙන්වන්න. අද අපි ගොඩක් වෙලාවට කතන්දරේ රසයටනේ කැමති. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයේ කතන්දරේ රසය විඳින්න නෙමෙයි කියලා දෙන්නේ. කතන්දරේ කියලා දෙන්නේ උපමාවට ධර්මයේ අත්දකින්න. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ උපමාවේ අර්ථය. කුමක් සඳහාද මේ උපමාව පැහැදිලි කරේ කියලා. මේ සර්පය හතර දෙනා තමයි සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතර තමයි සර්පය හතර දෙනා. එතකොට දැන් මෙතන ඉස්සල්ලාම අපි ගන්න ඕන කාරණාව තමයි දැන් මෙතන කියනවානේ සැප කැමැති දුක පිළිකුල් කරන කෙනාටයි මේ සර්පය හතර දෙනා ලැබෙන්නේ. හැබැයි කාලෙන් කාලට කවන්න පොවන්න බෙහෙත් කරන්න මේ ටික ඕනේ. අපේ මුලින්ම අපට හම්බෙන කාරණාව තමයි. අන්න මූලිකව අපට ඉස්සෙල්ලම හම්බෙන දේ. ඒ තමයි අපට ලැබිලා තියෙන කයක්. මේ කය අපි කැමති සැපෙන් තියන්න. අපේ ජීවිත සැපෙන් තියන්න. අපි දුක පිළිකුල් කරනවා. අපි ඒ සඳහා මේ කය අලංකාර කරන්න හැම දෙයක්ම කරනවා. නමුත් කොච්චර කරත් අපට මේ කය තුලින් සැබෑ සැපයක් ලැබෙන්නේ නැහැ. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේ හැම දෙයක්ම අපට මේ කයත් එක්ක උරුමයි. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා. ඔන්න ඉස්සල්ලාම තේරුම් ගන්න එක. ඉස්සල්ලාම තේරුම් ගන්න කාරණාව තමයි සැප කැමති නිසා දුක පිළිකුල් කරන නිසා මේ Tamanට උරුම වෙච්ච මේ කයත් එක්ක Tamanට ලැබිච්ච කයත් එක්ක මේ මේකට සැප දෙන්න කැමති නිසා මේකෙන් නිදහස් වෙන්න හොයනවා. නිදහස් වෙන්න බුදුන් වහන්සේගේ ධර්මයේ කරා එනවා. ඒකයි මේ සර්පය හතර දෙනා ප්‍රතික්ෂේප කරලා එන්නේ. ඒතර මුලින්ම එන්නේ අපි අපට ලැබෙන දුක අපි අයින් කරන්නේ. මුලින්ම අපි බුදුරන් වහන්සේගේ ධර්මයට එන තැන තමයි අපට ලැබෙන දුක අපි අයින් කරන්නටයි අපි ධර්මයට එන්නේ. හැබැයි අපි ඉගෙන ගත යුත්තේ බුදුරණවහන්සේගේ ධර්මයේනේ. එතකොට එතනින් එහා දේවල් තව ටිකක් හම්බ වෙනවා. දැන් මේ මූලික කියපු කාරණා අපි හැමෝටම තේරෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු හතරකින් අපේ මේ කය සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි කවන්න, පොවන්න, බෙහෙත් කරවන්න, නිදි කරවන්න හැමදේම කරන්න ඕනේ. කොච්චර කරත් අපිට කොයි මොහොතක අසාධ්‍ය ලෙඩක් හැදෙයිද දන්නේ කොයි මොහොතක මැරෙයිද දන්නේ එතකොට මෙන්න මේ දුක තේරුම් ගත්ත කෙනා මේකෙන් නිදහස් වෙන්න මේකෙන් ඉක්මවන්න අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙනවා. එතකොට මේ මූලික කාරණාවන්න අපි සියලු දෙනාටම වැටහෙන දෙයක්. මේක කාටවත් වැටෙන්නේ නැති කාරණාවක් නෙමෙයි. අපි හැමෝටම මේක වැටහෙනවා. අද වෙලා තියෙන වැඩේ තියෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මය එතනින් එහා කරන්නේ නැති එක. ඔන්න ඊළඟට හොඳට කල්පනා කරන්න බුදුරණවහන්සේ එතනින් එහා කියපු කාරණාත් එක්ක. ඊළඟට මේකෙන් මේ සර්පය හතර දෙනාගෙන් බේරෙන්න දුවනකොට නැත්තම් අපි මේ මට ලැබෙන මේ දුක මේ කයක් උරුම වෙලා ලැබෙන දුක අයින් කරන්න අපි ධර්මයට එනකොට ඔන්නේ ධර්මයේ තුලදී හම්බ වෙනවා මෙතෙන්ද මේ සර්පය හතර දෙනාට එහා ගියපු දෙයක් මේ සර්පය හතර දෙනා නැත්නම් පටවිය ආපෝ තේජෝ වායෝ කියන අපේ මේ කය නිර්මාණය වෙලා තියෙන කාරණාවට එහා ගියපු දෙයක් තමා තුළ තේරුම් ගන්න. ඒ තමයි ඊට වඩා ලොකු තමා පිටිපස්සෙන් මෙන වදකෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච උපාදානස්කන්ධය. දැන් අපට හොඳට හිතන්න දැන් ඔයක කිව්ව ගමන් අපට හිතෙන්න පුළුවන් අනේ මට මේක තේරෙනවනේ කියලා. පංචපාස්කන්ධය කියන එක තේරෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඔන්න දැන් හිතන්න අපට එහෙනම් තේරෙන තැන කොහොමද කියලා. දැන් අපි මම අහුවොත් එහෙම රූපය කියන්නේ මොකද්ද කියලා උත්තර දෙන්න පුළුවන්. හතර මහා ධාතු වලින් හටගත් දෙයක් කියලා. වේදනාව කියන කාරණාව ස්පර්ශයෙන් හටගත් දෙයක්, සංඥාව ස්පර්ශයෙන්, චේතනාව ස්පර්ශයෙන්, විඥානේ නාම රූපයෙන් කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, ඕක අපි තුල තියෙන සිතුවිලි මාත්‍රයක් විතරයි. අපට හම්බෙන්නට ඕන පංච උපාදානස්කන්ධය කියනකොට හේතුවත් ඵලයක් හේතුයෙන් උපන් ඵලයක් බවත් අතම් මේ සූත්‍රයේ බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා මේ සත්‍ය හොයාගෙන යන කෙනාට හම්බෙනවා හේතුත සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාති ධම්මා හේතුවත් හම්බෙනවා හේතුයෙන් උපන් ධර්මයක් මේක කල්පනා කරලා ගන්න දෙයක් වෙන්න බෑ ඔන්න දැන් අර මුලින් අපට කියපු කාරණාව අපට ගෝචරයි ඒ කියන්නේ සර්පය හතර දෙනාගේ කියන කාරණා අපට ගෝචරයි. අපට තේරෙනවා. ඊළඟට පංචීපාදනස්කන්ධය කියන තැනදී අපට හම්බෙන්නට ඕනේ පංචීපාදනස්කන්ධයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව. දැන් මෙතන අපි රූපේ විග්‍රහ කරගෙන යනකොට අපි හිතන අපට රූපේ තේරෙනවා වේදනාව සංඥාව මේවා තමයි අල්ලන්න අමාරු කියලා. නමුත් වින්වතුනි හොඳට හිතන්න මුලින්ම සර්පය හතර දෙනා ගැන විග්‍රහය කරලා ඉවර වෙලා ඒ හතරත් පස්සෙන් එද්දි තමයි වදකේ පස්දෙනෙකුත් ළඟ ඉන්නවා කියලා කියන්නේ. ඒ වදකේ පස්දෙන අතර රූපය කියලා වෙන එකක් විග්‍රහ කරනවා. මූලිකව විග්‍රහ කරපු හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය කියන අපට ගෝචර වෙන කාරණාව වෙනම විග්‍රහ කරලා පංචපාදනස්කන්ධය කියන කාරණාවේ රූපය කියලා එකකුත් වෙනම විග්‍රහ කරනවා. අර මුල් කාරණාව අපි තේරුම් ගත්ත එක හරි. ඒක වැරදි නෑ. අපට මේ කයේ මෙවැනි ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා අපි තේරුම් ගත්ත එක හරි. නමුත් පංච උපාදානස්කන්ධය කියන කාරණාව තේරුම් ගන්න තැනදී තව එතනින් එහා දෙයක් තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්න අපිට තව බුදුරජාණන් වහන්සේගේ වචන ටිකක් ඉගෙන ගන්න වෙනවා. මේක තේරුම් ගන්න හොඳම දේශනාවක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා ආත්‍යවදෝපම කියලා සූත්‍රයක්. මහා ආත්‍යවදෝපම සූත්‍රයේ ලස්සන බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරනවා. පංචීපාදන ස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක. එතනතර මූලික දැනීම් පටන් අරගෙන බුදුරණන් වහන්සේ නෙමෙයි සාරිපුත් ස්වාමීන් පැහැදිලි කරන්නේ මූලික තනියෙන් පටන් අරගෙන අවසානට විග්‍රහ කරනවා පංච උපාදානස්කන්ධය හටගන්න හැටි. ඇස, කන, නාසය, දිව, මන කියන මෙන්න මේ ආයතන ඔස්සේ පංච උපාදානස්කන්ධයම හටගන්න බව. දැන් අපට හම්බෙන්නේ මූලිකව මේ කය කියන කාරණාව තිබෙන කයක සත්‍යයක්. නමුත් බුදුරණාහිසේගේ ධර්මයේ කරා යන තැනදී හම්බෙන්නේ තිබෙන දෙයක් නෙමෙයි ඇති වෙන දෙයක්. ඒකයි පංචීපාදනස්කන්ධයේ විග්‍රහ කරන්නේ සංඛාර දුක්ඛය කියලා. සංකිට්ඨේන පංචීපාදනස්කන්ධා කියන දුක විග්‍රහ කරන තැනදී මේ පංචීපාදනස්කන්ධයේම සංස්කාරයක් අජ්ජනී සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා. සංකතං අபிසංකරොන්ති වික්ඛේ දස්මා සංඛාරත උච්චති කියනකොට රූපං රූපත්තාය වේදනං වේදනත්තාය සංඥා සංඥාත්තාය සංඛාරණ සංඛාරත්තාය විඥාන විඥානත්තාය කියලා පංච උපාදානස්කන්ධයම සකස් වීමක්. පංච උපාදානස්කන්ධය හම්බෙන්න ඕනේ හේතුවත් ඵලයක් කියන දෙකම එක. හේතුවත් හම්බෙන්නට ඕනේ ඵලයක් හම්බෙන්නට ඕනේ. හේතුවෙන් ඵලය හට ගන්න බව හම්බෙන්නට ඕනේ. එහෙම නැතුව අපි දාන ලේබල් එකක් නෙමේ පංච උපාදානස්කන්ධය කියන්නේ. අපි දාන නම් කිරීමක් විතරක් නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේ හේතුවත් එක්ක හටගන්න බව පංච උපාදානස්කන්ධය හම්බෙන්නට ඕනේ. දැන් අර සර්පිය හතර දෙනාගෙන් බේරෙන්න යන කෙනාට සර්පිය හතර දෙනා අයින් කරන්න නැත්නම් Tamanට ලැබිච්ච මේ දුක අයින් කරන්න යන කෙනාට බුදුරන් වහන්සේ අයින් කරන වැඩපිළිවෙලක් පෙන්වලා දෙන්නේ අයින් කරන්න කලින් හැදෙන වැඩ පිළිවෙල පෙන්වලා දෙන්නේ. බුදුරණන් වහන්සේ කවදාවත් පැහැදිලි කරන්නේ නැහැ දුක්ඛ නිරෝධය කරන නිවනකට යන්න කියලා සමුදයක් තේරුම් ගන්න නැතුව. මූලපරය සූත්‍රය පැහැදිලි කරනවා දුක්ඛ නිරෝධය පිළිබඳව හේක වෙනකන් තියෙන දෘෂ්ටියක්. නිවන පිළිබඳව සැබෑ අදහසක් හේක කෙනාට හැරෙන්න වෙන කිසි කෙනෙකුට නැහැ. හැමෝටම තියෙන දෘෂ්ටියක්. ඇයි ඒකට හේතුව? පටිච්ච සමුප්පාදයට දුක හැදෙන වැඩපිළිවෙල තේරුම් නොගත්තකම නිසා. දුක හැදෙන වැඩපිළිවෙල තේරුම් ගන්නකම් කවදාකවත් දුක්ඛ නිරෝධය කියන එක තේරෙන්නේ නැහැ. එහෙනම් අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තුල කෙනෙක් මේ දුක ඉක්මවන්න හොයනවා නම් එයාට ඉස්තරලාම හම්බෙන දේ තමයි දුක හැදෙන හැටි. දුක නැති වෙන්න නැති කරන්න අවශ්‍ය නම් ඉස්තරලාම හේතු හොයන්න. දැන් බෝධිසත්වයෝ බෝධි මූලයේදී මහා ප්‍රධාන සුත්‍ර ලස්සනට පැහැදිලි කරනවා මේ දුක මේ ඉපදීම ලැබවීම වයසට මේ දුක කුමක් නිසා ඇති වුණාද? කුමක් හේතුවෙන්ද මේ දුක ඇති වුණේ කියලා යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගත්තා. නුවණින් විමසන්න පටන් ගත්තා. හේතුව හේව්වා. ඇති දුක නැති කරා නෙමෙයි. අපි සියදනාම හොයන්නේ තියෙන දුක අයින් කරන්න. මොකද අපිට ඒක ලේසි. මොනවා හෝ දෙයක් කළා දුක නැති බව තේරුම් ගන්න අපිට ලේසි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ දුක නැති කරන්න නෙමෙයි දුක පිරිසිදු හොයන්න. දුක හැදෙන හැටි හොයන්න. දුක හැදෙන හැටි හොයනකොට හම්බෙනවා මේ දුක හැදෙන හැටි දකින් නැතිකම නිසයි දුක හැදෙන්නේ කියලා. අන්න ඒකට කියනවා විද්‍යාව කියලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය නැත්තම් තමා ළඟම ඉන්න තමා පිටිපස්සෙන්ම එන මෙන්න මේ වදකව පස් දෙනා එයාට හම්බෙනවා ප්‍රඥාවත් එක්ක කොයි කොතෙන්ද ගියත් මේකෙන් බේරුමක් නැහැ. මේ සකස් වීම තියෙනවමයි කියලා. නිවෙන තාක්කල් මේ සකස් වීම තියෙන. අර අර හතර දෙනා පිටිපස්සෙන් එනවා කොහොමද? එයා එයාලම තියෙන්නේ නැහැ. මොකද නිවෙන කම්ම මේ ලෝකේ යම් කිසි කෙනෙකුට පංචපාදස්කන්ධ දුක තේරුම් ගත්තා කිව්වත් ඒක අවබෝධ වුණත් මේ ජරා මරණ දුක උරුමයි. රහතන් වහන්සේට තමයි ඒක ඉක්මවන්නේ. එහෙනම් අර වදකේ පස් දෙනා පිටිපස්සෙන් එන බව තේරුම් ගත්තත් සර්පය හතර දෙනාත් පිටිපස්සෙන් එනවා. ඊළඟට තමා තුලම තමා ළඟම ඉන්නවා කියනවා හයවෙනි වදකියා. හයවෙනි වදකියා තමයි චන්දරාගය. තණ්හාව, ආසාව, චන්දරාගයේ තණ්හාව ආසාව කියන එකට පින්වතුනි අපිට ගොඩාක් කාලවට යන කාරණාව තමයි මූලිකවම වෙන කාරණාව තමයි මම කරන ආසාව. මම කරන ආසාව. මම කරන ආසාව තමයි අපිට මුලින්ම හම්බෙන්නේ කාම තණ්හාව. හැබැයි කාම තණ්හාව පුතජන කෙනෙක් වුණත් සමාධි බලයෙන් ඉක්මවනකොට භවයි භව තණ්හා දෙක තියෙනවා. දික්තිගත ලෝකාවලෝකන සූත්‍රය බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ සත්‍යය භවේන විභවස්ස නිස්සරණ මාහංසු විභවේ භවේ නිදහස් වීමක් වෙනවා සබ්බේති අනිස්සත්තා වදා භවස්මාතුදාමි සියල්ලම නිදහස් නෑ භවය තුලමයි මොකද ලෝකේ හැමෝම හොයන්නේ තමන්ට ලැබෙන දේ අයින් කරලා නිදහස් වෙන්න හොයන්නේ. නමුත් මේ චන්දරාගය, තණ්හාව, ආසාව කියන මූලිකම කාරණාව මම කරන ආසාවට එහා ගියපු දෙයක් තණ්හාවට වේදනා ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. වේදනාව නිසා තණ්හාව හටගන්න දෙයක්. මේ තණ්හාව තියෙනවා නම් දැන් කාම තණ්හාව කියන එක මම බලෙන් කරගන්න එකක්. ඒක මට බලෙන් අයින් කරන්නත් පුළුවන්. සක්කාදිට්ඨිය තියාගෙනම මට කාම තණ්හාව අයින් කරන්න පුළුවන් කල්ප ගානකට. ඒ තමයි බ්‍රහ්ම ලෝක යන විදිය වැඩ පිළිලා කුරු කරන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ භව විභව සංනා කියන එකත් ඒ වගේම අපි මේ ඡන්ද රාගේ සතුටින් පිළිගන්නවා කියන කාරණාව එතනින් එහා ගියපු දෙයක්. ඒ තමයි ඇසට පේන රූපයක් ඇති බව, කනට ඇහෙන ශබ්දයක් ඇති බව, නාසයට දැනෙන ගඳ සුවඳක් ඇති බව, දිවට ලැබෙන රසයක් ඇති බව, කයට ලබන්න පහසක් ඇති බව, මනසට අරමුණක් ඇති බව මේ ලෝකයේ තුල යමක් පැවැත්ම පිණිස ද්වේතාවයකට බෙදිලා ඒක සතුටින් පිළිගැනීමමයි තණ්හාව කියන්නේ. ඔන්න ඕක තියෙන තාක්කල් පංචපාදනස්කන්ධ සකස් වීම තියෙනවා. ඊළඟට තමයි මේක ලස්සනට පැහැදිලි කරනවා හිස් ගෙවල්. හිස් ගෙවල් ටික මඩිනව හොරු. හිස් ගෙවල් තමයි ඇස කන නාසය දිව කය මනස. හොරු මඩිනවා. ඒ කියන්නේ මේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස මේ ඇස කියන එක රූපයෙන් රූපේ මැඩගෙන තියෙන්නේ. මේක බුදුරන් වහන්සේ ලස්සට ආදිත්‍යපරියාය ආදී ඒකත් පැහැදිලි කරනවා. යවකලාප සූත්‍රය පැහැදිලි කරනවා. ඇස රූපය රූපේ ඇස මැඩගෙන ඉන්නේ. ශබ්දයේ කන මැඩගෙන ඉන්නේ. දැන් හොඳට හිතලා බලන්න අපට ඇසක් ගැන කතා කළ හැකිද රූපයක් නොදක? රූපයක් නැතුව. මම උදාහරණයක් කියන්න. දැන් අපි දන්නවා මේ අපේ මේ තියෙන්නේ ඇහැ කියලා. එතකොට ඇහැ කියන කාරණාවෙන් මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා රූප පේන එක. ඔන්න ඇහැට ඇඟිල්ලකින් එනලා බලන්න අපට රූපයක් පෙනේද ශබ්දයක් මේ මේ පහසක් දැනෙන්නේ. පහසක් දැනෙන්නේ. පහස දැනෙන්නේ ඇහැටද කයටද? පහස දැනෙන්නේ කයට. නමුත් අපි ඇහැට නැගිල්ලෙන් යන්නේ. එතකොට එනම් එතන මොකද්ද? කාය නම් වූ ආයතනය. කිසිම වෙලාවක රූපයක් නැතුව ඇහැක් කතා කරන්න බෑ. ඇහැ කියන්නේම රූප දකින්න එක. කන කියන්නේ ශබ්ද ඇසීම. මේ රූපය ඇහැ මැඩගෙන ඉන්නේ. ශබ්දය කන මැඩගෙන ඉන්නේ. මැඩගෙන ඉන්නවා කියන්නේ ඇහැ කියන්නේ කතා කරන්න බෑ රූපය කියන එකකින් තොරව. කන කියන්නේ කතා කරන්න බෑ ශබ්දය කියන එකකින් තොරව. දැන් අපට හිතෙනවා මේ කන තියෙනවා කියලා. කන ශබ්දයත් එක්ක කතා කරන්න තියෙන්නේ. මම තව උදාහරණයක් කියන්නම්. වේනෝප සූත්‍රයේ ලස්සන දෙක පැහැදිලි කරනවා. ඔන්න රජ කෙනෙකුට අහන්න හම්බ වෙනවා මිහිරි හඬක්. රජතුමා කියනවා අර හඬ අරගෙන ඉන්න කියලා සේවකයන්. ගිහිල්ලා සේවක වීණාව දණ්ඩ අරන් එනවා. රජතුමා අහන කෝ හඬ? කවර ශබ්ද? ස්වාමීනි මේ ශබ්දය කියන්නේ වීණාව දණ්ඩෙන් වාදනය කරද්දී හටගන්න දෙයක්. නෑ නෑ මට ඕව එපා. මට ශබ්දය දෙන්න. ඒ ඒ හඬ දෙන්න. ස්වාමීනි හඬ කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. හඬ කියන්නේ හටගන්න දෙයක්. එතකොට බලන්න මේ අපට හිතෙන්නේ මේ ලෝකයේ ලෝකයේ අපි දකින්න ඕන විදිහට බුදුන් වහන්සේ එතන පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට යමෙක් පංචීපාදනස්කන්ධය කෙරෙහි දැක්කනම් එයාගේ අස්මිමාන ඉතුරු වෙන්නේ නැහැ කියනවා. කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? දැන් අර රජතුමා හිතුවේ අර හඬ වීණාවේ තියෙන්නේ කියලා. දැන් අපිත් කතා කරන්නේ වීණාවේ හඬ කියලාමනේ. වීණාවේ නම් හඬ වාදනය නොකරද්දිත් ඇහෙන්න ඕනේ. හැබැයි වීණාවෙන් තොරව හඬකුත් නැහැ. වීණාව දණ්ඩෙන් වාදනය කිරීම නෙවෙයි හඬ හටගන්නේ. හඬ කියන්නේ හට ගැනීමක්. හැබැයි ඒ හඬ අපට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ වීණාව දණ්ඩෙන් වාදනය කරොත් විතරයි. නැත්තම් අපි කොච්චර කීවත් මේ හඬ වීණාවේ කියලා එක වැරදි. ඒ වගේ තමයි පින්වතුනි ඇහෙන් රූපයක් දකිනකොට හටගන්නවා පංචීපාදානස්කන්ධය. ඒ ඇහැ කතා කරන්න පුළුවන් රූපත් එක්ක රූපයකට ඇහැ රූපයකට යොමුුනේ නැතිනම් කවදාවත් ඒක ඇහැ කියලා විවහාර කරන්න බෑ. මොකද ඇහැ කියන කාරණාව හටගන්නේ නාම රූපයෙන්. නාම රූප කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. මෙන්න මේ ක්‍රියාකාරීත්වයට ස්පර්ශයක් සිදු වෙන්නට ඕනේ. ස්පර්ශයෙන් තොරව ඇහැ කතා කරන්න බෑ. අපි කතා කරන්නේ මානසික සංකල්පයකින්. මනස කියන්නේ මනසයි අරමුණ විඥාන එකතු වීමෙන් හටගන්න දෙයකට. මෙන්න මේ විදිහට පින්වතුනි අපට මේ කාරණා වචන මාත්‍රයකින් විතරක් තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න අපි මේ දේශනාව තුළ තියෙන මේ සත්‍ය හොයන්න ගැඹුරටම අපි යන්නට වෙනවා. මේක වචන ටික ආරම්භයක් නෙමෙයි. වචන ආරම්භයක් කඩ කඩා විග්‍රහ කරන එකක් නෙමෙයි. මේ වචන ටික දුලින් බුදුරණවහන්සේ දුන්නේ අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව සිදුවෙන වැඩපිළිවෙල අත්විඳින ක්‍රමයක්. හැබැයි ඒක අපි ලේබල් කරන එකක් නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට ලේබල් කරනවා. ආ මේක රූපය, මේක වේදනාව, මේක සංඥාව, මේක සංකාරය, මේක විඥානය කියලා ලේබල් කරන්නේ මම. එතනම සක්කාදිට්ඨිය තියෙනවා. අපට හම්බුණා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා හටගන්න දෙයක් බව. එතනදී දකින දේ තමයි මම කියලා ගත් එකේ බොරුව. අපි ලේබල් කරන එකක් නෙමෙයි. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ සකස් වෙන ආකාරය යම් කිසි කෙනෙක් ප්‍රඥාව තුලින් දැක්කනම් අන්න එයා දකිනවා මේ ආයතන ක්‍රියාකාරීත්වයත් ආයතනයේ වලට කියනවා හිස් කියලා. මොකෙන්ද හිස්? අත්තේන වාතනියන් වා. අපි හිතන්නේ ඇහැ කියන තැනදීම මම කියලා. ඇහැ කියන එක හැම වෙලෙම තියෙන රූපෙ මැඩගෙන රූපයෙන් මැඩගෙන ඇහැයි රූපයයි කියන මෙන්න මේ දෙකක් එක තමයි මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව සකස් වෙන්නේ අපට මෙන්න මේ ක්‍රියාකාරීත්වය හොයාගෙන යනකොට දැන් අර සර්පිය හතර දෙනාගෙන් බේරෙන්න හොයාගෙන යන තැනදී ඔන්න පංච උපාදානස්කන්ධ කියලා එකක් හම්බුණා පංච උපාදානස්කන්ධ කියන එක හම්බෙනම පංච උපාදානස්කන්ධය කියන දේ චන්ද රාගයත් එක්ක සකස් වෙන දෙයක් බව පංච උපාදානස්කන්ධය කියන දේ ආයතන ක්‍රියාකාරීත්වයත් එක්ක ඇති වෙන දෙයක් බව ආයතන කියන කාරණාවත් හම්බ වෙනවා මොකද්ද ආයතන කියලා කියන්නේ හිස් දෙයක් මම කියලා ගත්ත මගේ කියලා ගත්ත දෙයක් නෙමෙයි අන්න එතනදී හම්බ වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ සම්පූර්ණයෙන්ම ඒ වගේම යාට හම්බ වෙනවා ඒත් එක්කම මොකද්ද මේ විදිහට පැවැත්මක් තියෙන එක භයානකයි මේන් පැවැත්මක් කියන එක භයානකයි හැබැයි මේ මේ පැවැත්මෙන් ඈතර වුණොත් අන්න නිදහස් වීමක් තියෙනවා. හැබැයි නිකන් ඈතර වෙන්න බෑ. ඈතර වෙන්න මේ වාහනේ මොකක්වත් නැවකුත් නැහැ. ඈතර වෙන්න බෑ. එච්චරට සැඩපහරක් තියෙනවා. ඒ සැඩපහට කියනවා කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා. ඕක හතරක් තියෙනවා. සැඩපහර හතරක් තියෙනවා. කාමයන් ඔස්සේ ගහගෙන යනවා. පැවැත්ම ඔස්සේ ගහගෙන යනවා. දෘෂ්ටි ඔස්සේ ගහගෙන යනවා. අවිද්‍යාව ඔස්සේ ගහගෙන යනවා. මෙන්න මේ විදිහට සැඩපහරවල් හතරක් තියෙනවා. එතකොට තමන්ම තමයි මේකොට තියෙන දේවල් උපකාර කරගෙන පහුරක් හදාගන්නවා. මොකටද මේ සැඩපහරෙන් ඈතර වෙන්න? ඇයි සැඩපහරෙන් ඈතර වෙන්නේ? මෙන්න මේ පංච උපාදානස්කන්ධ නම් වූ පැවැත්ම සිදුවෙන මේ බොරු වැඩපිළිවෙලින් නිදහස් වෙන්න. එහෙනම් මේ බොරු වැඩපිළිවෙල ඒ විදිහට සත්‍ය දැකපු කෙනාට තමයි අන්න හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බෙච්ච කෙනාට සත්‍ය හම්බෙච්ච කෙනාට දකිනවා මෙතන මම කියලා ගත්ත දේ බොරුවක් මේ සිදුවෙන ක්‍රියාකාරීත්වයත් එයාම තමයි පහුරක් එයා හදා ගන්නවා අන්න මාර්ගය එයා තමා තුලින් හට ගන්නවා බුදුරණවහන්සේ බලෙන් මාර්ගයක් දෙනවා නෙමෙයි. සම්මා දිට්ඨි සම්මා සම්මා දිට්ඨි සම්මා සංකම්ප සම්මා වාචා සම්මා කම්මස් සම්මා ආජීව සම්මා වායාම සම්මා සම්මා සමාධි කියන වචන ටිකක් නෙමෙයි. වචන ටික වචන කඩ කඩ බැලුවම හරියන්නේ නැහැ. මේක පින්වතුනි වචන තුලින් දුන්නේ අර්ථයක්. මෙන්න මේ අර්ථය කෙනෙකුට ලැබෙන්නේ මෙන්න මේ සත්‍ය හම්බෙච්ච තැනදී මේ පංච ප්‍රාදානස්කන්ධ ක්‍රියාකාරීත්වය මේ ආයතන ක්‍රියාකාරීත්වය මෙන්න මේ ආයතන වල තියෙන ආයතන මේ රූප ශබ්ද ගන්ධ ආදී මේ වගේ මැඩගෙන ඉන්න බව එයාගේ මේ ආයතන හිස් බව අත්තේන වාතනියන් අන්න සක්කාදිට්ඨිය කරනවා එතකොට මේ හරියට මේක දකින්නකොට ඊට පස්සේ මේ චන්දරාගයක් සමායකම සිටින බව මෙන්න මේක බය සහිත බව ඒත් එක්කම ඒක දැකීමත් එක්කම ඔබ තුල හට ගන්නවා මොකද්ද? අන්න සැඩපහරක් තියෙනවා. මේ සැඩපහරෙන් ගහගෙන යනවා. ඊතර වෙන්න ඊතර වෙන්න පහුරක් හදා ගන්නට ඕනේ. මේ භයානක තැනින් ඊතර වෙන්න අන්න යා හදා ගන්නවා පහුරක්. තමන්මයි හදාගන්නේ පහුරක්. අද අපි ගොඩක් වෙලාට වෙන කෙනෙක්ගේ පහුර ඉල්ලනවා. පහුර හදන්නේ තමන් හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඔස්සේ. මේක තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්ත තැනදී අන්න යාට හම්බෙනවා මේ සත්‍ය දැකීමත් එක්ක මේ මාර්ගය තමා තුළ උපදිනවා. මෙගොඩ කියන්නේ සක්කාය පැවැත්ම. ඒ කියන්නේ මෙගොඩ කියන හසරේ පැවැත්ම. ඒගොඩ කියන්නේ නිවන. දැන් මොකද කරන්නේ? තමන්ම පහුර හදාගෙන පහුර නගිනවා. එතකොට මේ මෙගොඩ තියෙන සත්‍ය, මෙගොඩ තියෙන භයානකත්වය, මෙගොඩ තියෙන අනතුරු නිවැරදිව දැකපු තැනදී මේ ගොඩ අනතුරේ දකින්නට ඕනේ පංච පාදස්කන්ධය නම් වූ වදකයෝ ඒ වගේම චන්ද්‍රාගය නම් වූ ළඟමින්න වදකයා ඒ වගේම හිස් ආත්මයෙන් හිස් ආයතන ක්‍රියාකාරීත්වය මේ ආයතන රූප සද්ද ආදී දේවල් වලින් මැඩගෙන ඉන්න බව මේ තියෙන ඒ වගේම මේ ඔක්කොම ක්‍රියාකාරීත්වයක සර්ප හතර දෙනාගේ තියෙන වදේ ඒ කියන්නේ මේ අපි මේ විදිහේ වැඩපිළිවෙලක් වෙන නිසා තමයි අපට මේ ජාති ජරා මරණ දුක උරුම වෙලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රියාකාරීත්වය දක්වපු තැනදී මොකද වෙන්නේ? එයා පවුර හදා ගන්නවා. පවුර හදාගෙන මේ සැඩ පහරෙන් ඈතර වෙන්න පුළුවන් ඒ පහුරෙන් විතරයි. වෙන කිසිම පහුරකින් ඈතර වෙන්න බෑ. අන්න කාමෝගය දැන් අපට පුළුවන් වෙන වෙන ක්‍රමවලුත් මේ කාමයන් යටපත් කරලා දාන්න. නමුත් කාමෝගයේ සැඩ කරමින් විනාශ කරගෙන කාමෝගයෙන් ඈතර වෙන්න බෑ. ඒ කාමෝගයෙන් ඈතර වෙන්න පුළුවන් තියෙන එකම මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය විතරයි. ඒක ගොඩනගා ගන්න පුළුවන් Tamanට විතරයි. හැබැයි Tamanට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ තියෙන මෙගොඩ තියෙන භයානකත්වයේ සසරේ තියෙන නැත්තම් මේ පටිච්චසමුප්පාද ක්‍රියාකාරීත්වය කියන මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමත් එක්ක විතරමයි. මේක තේරුම් ගන්න තාක්කල් යාට මේකෙන් මේ සැබෑ මාර්ගය උපදවා ගන්න බෑ. ඒකයි දස්සනීන පහතබ්බා මුලින්ම දර්ශනීයයි ආශ්‍රවයක් ප්‍රහාණය කරන්න තියෙන සත්‍ය දැකීමෙන්. සත්‍ය දකින්නේ නැතුව කවදාකවත් මේ සැඩ පහර තියෙන භයානකත්වයේ තේරුම් ගන්නත් බෑ. සැබෑටම සැඩ පහර තරණය කරන්නත් බෑ. දැන් එයාට තියෙනවා හැකියාව. සැඩපහරක් එන බවත් තේරෙනවා. සැඩපහරට අන්න දැන් සැඩපහර තරණය කරන්නට අවශ්‍ය වෙන විදිහේ පහුර හදාගෙන ඒකට නගිනවා. නගිනකොට එයාට සැඩපහර තියෙන සැබෑවටම සැඩපහරේ ක්‍රියාකාරීත්වය හම්බෙනවා. කාමයන්ගේ ක්‍රියාකාරීත්වය හම්බෙනවා. අන්න ඒ නිසා තමයි පින්වතුනි සක්කාදිට්ඨිය කැඩීමත් එක්ක කාමරාග පටික තමයි යාට හම්බෙන්නේ. කාමරාග පටික තුනී වෙනවා ඊළඟට කාමරාග පටික දුරු වෙනවා. මේ විදිහට සැඩපහර තරණය කරන් යනකොට පහුර තියෙද්දි එගොඩ වෙන්නේ. එයා දන්නවා පහුර එගොඩ වීම පිණිස පමණක් බව. ඇයි පහුර හදාගත්ත කෙනා දන්නවා. අමුතුවෙන් පවුර කරගහ ගන්න ඕනේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ. පහුර කරගහ ගන්න අවශ්‍ය නැහැ කියලා කියන්න දෙයක් නැහැ පහුරෙන් එගොඩ වීම පිණිස පහුර හදාගත්ත බව දන්න කෙනාට. අන්න යා පහුර එගොඩ වීම පිණිස ඇති පහුර එතනින්ම අතහැරෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ මේ උදාහරණයෙන් දුන්නේ නිවන කියන්නේ තනක් හැටියට පෙන්වන්න නෙමෙයි. මේ නිවන පිළිබඳව උදාහරණයක් නැත්නම් මේක තීරුම් කරලා දෙන උදාහරණයක් දිව යුතු නිසා. දැන් නිබ්බාන සූත්‍රවලදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අත්‍යවික්කේ තදායතනම්. අතදායතනයක් කියනවා මොකද්ද ඒ? යත්තනේව පටවින ආපෝ නොතේජෝ නවායෝ නාකාස නවිඥාන මෙන්න මේ විදිහට ලෝකේ යම් කිසි දෙයක් තියෙනවද කතා කරන සංකතයක් තියෙනවද මේ සියල්ලක්ම ඉක්මවීම පිළිබඳ. ඉතින් ඉක්මවීම පිළිබඳව කතා කරලා මේ මේ ලෝකේ තියෙන සියල්ලක්ම ඉක්මවුවා කියන තැනදී ආයේ යමක් අපි තියෙනවා කියලා කතා කරන්න ගියොත් ඒකත් ලෝකෙට නැති. දැන් අපි නිවන ගැන කතා කරන්න යනවා ගොඩක් වෙලාවට නිවන ඇති දෙයක් හැටියට. ඒතර නිවන තියෙන දෙයක් හැටියට කතා කරනවා කියන්නේම ලෝකේ තියෙන දෙයක්. දිත්ත සුතමුත විඤ්ඤාණ දකින <coughs> දකින ආග්‍රහණය කරන අසවිඳින පහස ලබන හිතන සියල්ලක් මික්මෙවුවා කියනවා. පට ව්‍යාපෝ තේජෝ වායු මික්මෙවුවා කියනවා. මේ ලෝකේ යමක් හැද සියල්ලක් මික්මීමයි නිවන. එහෙම නැතුව නිවන කියලා කියන්නේ යමක් තියෙන දෙයක් නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට මේ උදාහරණ තේරුම් ගන්න බැරිකමත් එක්ක සමහර අය මේ නිවන කියන තැනට නිවීම කියන එකට තැනක් හැටියට දාගෙන දෘෂ්ටියකට යනවා. ඒ යන්නෙම මම ඉන්න නිසා මාව නිවන් දක්වන්න ඕන නිසා. සත්‍ය දකින්න තැනදී මාව නිවන් දක්වන්න නෙමෙයි යන්නේ. මම කියලා ගත්ත දේ තුල අසත්‍ය බලන්න මෙතන කියන ආයතන කියන්නේ අපිට මම කියලා ගන්නේ මොකද්ද ආයතන ටික වෙන මොකද්ද මම කියලා ගන්නෙ ආයතන වලින් ගොඩනැගිච්ච දේ තමයි පංචීපාස්කන්ධය කියන්නේ අපට ආයතනය ප්‍රකට වෙන පංචීපාස්කන්ධ නිසා දැන් අපි ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන 6 නිසානේ අපට පංචීපාදන ඒ 6ත් එක්කද පංචීපාස්කන්ධයක් අපිට කතා කරද්දී මම මේ දකින්නවා කියන්නේ පංචීපාස්කන්ධ සකස් වෙනවා ඇහිං රූපෙත් එක්ක කියන්නේ එතකොට අපි පංචපාදස්කන්ධ මම කියලා ගත්තා කියන්නේ ඇහැවම කියලා ගත්තා කියන්නේ දෙකම එකයි. අපි දකින කෝණ ටිකක් තමයි වෙනස් වෙන්නේ. ඔන්න අපි මම කියලා ගත්තා මොකද්ද? ආයතන ඇහැ මගේ ඇහැ. අපි මගේ ඇහැ මගේ නෙමෙයි කියලා හිතුවර දෙයක් නැහැ. අපි දකින්නට ඕනේ මගේ මගේ ඇහැ කියලා ගත්ත දේ තුළ වැරද්ද. එහෙම නැතුව මගේ නෙමෙයි කියලා කල්පනා කරලා හිතිල්ලක් නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. මෙන්න මේ හේතුප්‍රත්‍ය බව හරියට දකපු තැනදී එයා දකින කාරණාව තමයි අනාත්මය කියන කාරණාව. මම කියලා ගත්ත දේ තුළ වැරද්ද. අන්න එක දැකපු තැනදී එයා මම නැති කරා නෙමෙයි මම කියලා ගත්තේ සත්‍ය නොදකපු නිසා කියලා යට හම්බුණා. සත්‍ය දකිනකොට මම කියලා ගැනීම දුර අන්න සත්‍ය හරියටම දැකලා හේතුව සම්පූර්ණ දුරුනහම අන්න එකට කියනවා නිවීම කියලා. නිවීමට වෙන පණවන්න දෙයක් නැහැ. දැන් මෙතන ඒ ගොඩ කියද්දි කෙනෙකුට දෙන්න පුළුවන් ඒ ගොඩක් ඇති බව. ගොඩක් වෙලාවට යන්නේ ඒ වගේ දෘෂ්ටියක්. බුදුරණවහන්සේ මේ උදාහරණයක් පෙන්වුවේ. නිවීම කියන කාරණාව පෙන්නලා විග්‍රහ කරලා පෙන්වන්න. නිවීම කියලා කියන්නේ පින්වතුනි ඒකට හොඳ දෙසනාවක් කියන මජ්ක්‍ධිම නිකාය දෙකේ අග්ගවච්ඡකොත් සූත්‍රයේ අග්ගවච්ඡකොත් ඇවිල්ලා බුදුරණවහන්සේගෙන් අහනවා ඔබගේ උත්තම පුරුෂයා, පරම පුරුෂයා, කියන රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද කියලා අහනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යෙදෙන්නේ නැහැ බ්‍රාහ්මණය. මරණින් මත්තේ උපදින්නේ නැද්ද කියලා අහනවා. යෙදෙන්නේ නැහැ බ්‍රාහ්මණය. මරණින් මත්තේ උපදිනවයි නැහැ කියලාද කියන්නේ යෙදෙන්නේ නැහැ බ්‍රාහ්මණය. එහෙනම් මරණින් මත්තේ උපදිනවයි උපදින්නේ නැත්තේ කියලා කියන්නේ යෙදෙන්නේ නැහැ බ්‍රාහ්මණය. මේ අග්‍රවච්ච කොට බුදුරණවහන්සේ කියනවා ගෞතමයන් වහන්සේ මට ඔබ කෙරේ පුංචි පැහැදීමක් තිබ්බා. නමුත් ඔබගේ ධර්මයේ මහා මුලා කරවන්නා. දිවිච්ච පැහැදිලිවම නැති වෙලා ගියා. මොකද පින්වතුනි මේ රහතන් වහන්සේ කියලා කතා කරනකොට ලෝකයේ ඔය ඔය කරුණු හතරෙන් දොරව කතා කරන දෙයක් නෑ ලෝකේ කතා කරනකොට. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තියෙන කාරණාව තමයි මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. උපදිනවා කියන එක නෙමෙයි. උපදින්නේ නැහැ කියන කාරණාව තියෙනවා. අපි හැමෝටම හිතට තට්ටු කරලා බැලුවොත් එහෙම අපි දන්න න්‍යාය ඒක. දැන් බුදුරන් වහන්සේ වග්ගිවච්ඡකොත්තර කියනවා හරි වච්ඡකොත්ත මම ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්නම් ඔබම උත්තරයක් දෙන්න වටහාගෙන ඔබ ඉදිරියේ ගින්නක්පත් වෙනකොට ඔබට ගින්නක්පත් වෙන බව පේනවද පේනවා ඇයි ගින්නක්පත් වෙන්නේ ගින්නක්පත් වෙන්නේ දර හේතු කරගෙන දර මුල් කරගෙන ගින්නපත් වෙනවා දැන් ඔබ ඉදිරියේ පත් වෙච්ච ගින්න නිවුනහම ඔබට නිවිච්චෝ පේනවද පේනවා ඇයි නිමුනේ ගින්නේ හේතු වෙච්ච දර නැති වෙච්ච නිසා ගින්න නිවුණා. දැන් මේ නිවිච්ච ගින්න වච්චකොත්ත උතුරටද ගියේ? දකුණටද ගියේ? කොයි පැත්තටද ගියේ? ස්වාමීන්ගේ දෙන්නේ. දැන් බුදුරන් වහන්සේගෙන් අග්ගවච්චකොත්ත ඇහුවා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද කියලා. දුන්නේ උත්තරේ ඒ දෙන්නේ නැහැ කියලා. උපදින්නේ නැද්ද කියලා ඇහුවා. දුන්න උත්තරේ ඒ දෙන්නේ නැහැ කියලා. යෙදෙන්නේ නැහැ කියලා දුන්නා මිසක් උපදින්නේ නැහැ කියලා කිව්වේ නැහැ. අපි තමයි උපදින්නේ නැහැ කියලා කියන්නේ. මොකද මේවට කියන අව්‍යාකෘත ප්‍රශ්න කියලා. අව්‍යාකෘත ප්‍රශ්න කියන්නේ මේකට ව්‍යාකෘතයක් නැහැ උත්තරයක් නැහැ. උත්තරයක් දුන්නා නම් දුස්තියක්. මේකට උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ ධර්මයේ සත්‍ය කරා යන තැනදී අව්‍යාකෘත ප්‍රශ්න උත්තර නැති ප්‍රශ්න උත්තර නැති ප්‍රශ්නයක් බවම හම්බෙනවා. ඒ ඒ වගේම එයාට මේ ප්‍රශ්න තියලා යනවා. ප්‍රශ්නේ ඇති වෙන්නේ ධර්මයේ කරා යන්නේ නැති නිසා. දැන් ඔන්න වච්චගොත්ත කියනවා ගින්න නිවුණා කියලා විතරයි නිවිච්ච ගින්න කොහෙටද ගියේ කියලා දෙන්නේ. ඒ ප්‍රශ්නේ වැරදි. අන්න ඒ වගේ තමයි අද අපටත් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද? නැත්නම් අපි මරණින් මත්තේ කතාවත් රහතන් වහන්සේ ජීවිතේ ජීවත් වෙනකොට හුස්ම ගන්නවද නැද්ද? රස විඳිනවද නැද්ද? රහතන් වහන්සේ කර්ම විපාක දෙනවද නැද්ද? මේ දෙනවා කිව්වත් නෑ කිව්වත් විඳිනවා කිව්වත් නෑ කිව්වත් මේ හැම එකක්ම යන්නේ අර නිවිච්ච ගින්නට දෙන්න හදන විග්‍රහ. නිවිච්ච ගින්න සැර අඩුයි. නිවිච්ච ගින්න උතුරු පැත්තට ගියා. නිවිච්ච ගින්න කහ පාටයි. එහෙම කියන එක හරිද? ඒ කියමන වැරදි. නිවිච්ච ගින්නක් ගැන විග්‍රහ කරන්න කිසි කෙනෙකුට බෑ පින්වතුනි ගින්න පත්තු වෙන හැටි තේරුම් ගන්න නැතුව. ගින්න පත්තු වෙන හැටි තේරුම් ගත්ත කෙනයි පත්තු වෙච්ච ගින්න නිමුණා කියලා තේරුම් ගන්න. එහෙම නැතුව නිමිච්ච ගින්න ගැන කතා කර හැකිද? නිමිච්ච ගින්න ගැන කතා කරන්න බෑ. අද අපි රහතන් වහන්සේ ගැන කතා කරන්න යන්නේ පටිච්ච සමුප්පාදේ නම් වූ දුක හැදෙන වැඩපිළිවෙල තේරුම් ගන්න නැතුව. දුක හැදෙන වැඩපිළිවෙල වගේ තමයි මේ ගින්න පත්තු වෙනවා දකින්නවා වගේ. බුදුරණවහන්සේ ගින්න 11ක් කියනවානේ. රාගක් ගිනවා, දෝසක් ගිනවා, මෝහක් ගිනවා, ජාතිය, ජරාය, මරණ, ශෝක, පරිදේ, දුක්ඛ, දොමන, සුපායාස ආදී වශයෙන් 11 ගින්නක් කියනවා. එතන මේ ගින්නක් පත්තු වෙනවා. ගින්නක් ප්‍රකටයි. මේ ගින්නට හේතුවක් තියෙනවා. හේතුව තියෙනකන් තමයි ගින්න තියෙන්නේ. හේතු නැති වුනහම ගින්න නිවෙනවා. නිවිච්ච ගින්න ගැන කතා කරන්න බෑ. පත්තු වෙන කෙනා, පත්තු වෙන හැටි දැකපු කෙනා ගින්න නිවිච්ච බව තේරුම් ගන්නවා මිසක් පත්තු වෙන හැටි නොදකපු කෙනෙකුට නිවිච්ච ගින්නක් ගැන තේරුම් ගන්න බෑ. දැන් මං ඔන්න ඉතින් මං එනකොට කොහේ හරි ගින්නක් කට අරන් තිබ්බා. නුවර හරි කොහේ හරි. මම මේ පින්වතුන්ට කියනවා අර තිබිච්ච ගින්න නිවුණා කියලා. දැන් කොච්චර කිව්වත් මේ පින්වතුන්ට නිවිච්ච ගින්න තේරෙනවද? පත්තු වෙන එකන්නේ කොහමද හොයන්න යන්නේ නේ? දැන් නිවිච්ච ගින්න නිවුණා කියලා කිව්වහම ඉස්සල්ලාම නිවීම තේරුම් ගන්න කලින් පත්තු වෙච්ච ගින්න නේද ප්‍රකට කරගන්න හදන්නේ. නැතු නිමිත්තක් කතා කරන්න පුළුවන්ද? පත්තු වෙච්ච එකයි නෙමුනේ. එහෙනම් ඉස්සල්ලාම පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න නැතුව කවරදාකවත් මේ ගින්න මේ නිවීම කියන එක නිරෝධය කියන එක තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි මෙගොඩ ඉස්සල්ලාම විග්‍රහ කරන්නේ. මෙගොඩ තියෙන බයත් භයානකත්වය, මෙගොඩ තියෙන ස්වභාවය මේක හරියට තේරිච්ච තැන තමයි එයාට එගොඩ කියන නැත්නම් නිවීම කියන එක ප්‍රකට වන්නේ. එයාට එතනදි තමයි සත්‍ය වශයෙන් මේ Nirodha කියන එක තේරුම් ගන්න. එතකන් Nirodhe තේරෙන්නේ එතකන් නිවීම කියන දේ ගැන අපි මේ දඟලන දැඟලිලි සියලු මතවාද දෘෂ්ටි ප්‍රපංච අපේ අදහස් සියල්ලක්ම හුදු සංකල්පයක් විතරයි. ඒවයි කිසිම සත්‍යතාවයක් නැහැ. ඇයි? අපි අර නිමිච්ච එකට කතා කරන්න යනවා නිමිච්ච කින්න ගැන. නිමිච්ච කින්න ස්වභාවයක් කතා කරන්න යනවා. පත්තු වෙන එක දකින්න නෑතුව. පත්තු වෙන එක දැකපු කෙනයි නිමිත්ත කියලා තේරුම් ගන්න. එයාට නිමිත්ත කියන ගැන ප්‍රශ්නේ නෑ ඊට පස්සේ. එයාට නිමිත්ත කියන ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නෑ ඊට පස්සේ. ඇයි නිවුණනේ? නිමිත්ත ගැන මොකද කතා කරන්න තියෙන්නේ? ඉතින් එහෙනම් ඒකට අපි ඉස්සල්ලාම තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ දුක හැදෙන වැඩපිළිවෙල. නැත්තම් මේ ගින්න පත්තු වෙන හැටි. මේක අහපු අග්ගිවචන සෝතපන්න වුණා. ඒතර බලන්න මේ බුදුරණවහන්සේ චෝදනා කරලා ඒ මිනිස්යාට බුදුරණවහන්සේ පැහැදිලි කරලා දුන්නා තමා තුලින් මේ දුක හැදෙන වැඩපිළිවෙල තේරුම් ගන්න අවශ්‍ය වෙන විදිහේ මේ ක්‍රියාවලියක්. ඒක තමයි තේරුම් ගත්තට පස්සේ අන්න Nirodha කියන එක, නිවීම කියන එක තමන්ම තේරුම් ගත දෙයක්. මේ බුදුරණවහන්සේගේ මාර්ගය කියන විග්‍රහයේදී පින්වතුනි මාර්ගය තමා තුළින් තේරුම් ගන්නවා කියන විග්‍රහයේදී අපට මූලිකව අපේ කෝණයට මම කියවනේ මුලින්ම දේශනා කරන්න කලින් අපේ කෝණයට හම්බෙච්ච ටිකක් අපට හම්බෙන්නේ කියලා. හැබැයි මේ අවබෝධය කරා යන්න යන්න අපට අපේ කෝණයට එහා ගියපු දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒක අපට අපේ කෝණයෙන් විග්‍රහ කරලා දෙන්න බෑ වෙන විදිහකට. විග්‍රහ කරලා දිය හැකි ආකාරයටයි බුදුරණවහන්සේ මේ දුන්නේ. වෙන විදිහකට විග්‍රහ කරන්න යනවා නම් මේ විග්‍රහය කොතනින්ද ආවම අපේ කෝණයෙන්මයි. තව අපි විග්‍රහ කරන්න යනවනම් ඒකත් අපේ කෝණයෙන්මයි. වෙන කෝණකින් නෙමෙයි. මොකද අපට අපේ කෝණයෙන් එහා වෙන විග්‍රහ කරන්න විදියක් නැහැ. බුදුරන් වහන්සේ විග්‍රහ කළ දුන්නේ විද්‍යා පදනමක් එක්ක අවබෝධ කරගෙන ක්‍රමානුකූල වැඩපිළිවෙලකට සත්‍ය කරා යන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ දේශනාව තුළ මම මේ පැහැදිලි කරලා දෙන්න යෙදුනේ අපි මේ දේශනාව ගොඩක් වෙලාවට අහලා තියෙනවා. අපට හිතෙනවා මේ දේශනාව තුළ අපි මේ කාරණා තේරුම් ගත්තා කියලා. හැබැයි මේ කාරණා අපි බුදුරණවහන්සේ කියපු විදිහටම තේරුම් ගත්තා නම් අපට පහුර හදාගෙන ගොඩවෙන්න පුළුවන්කම ලැබෙන්නට ඕනේ. නමුත් පින්වතුනි අපි තේරුම් ගත්ත ගොඩාක් කාරණා තියෙන්නේ වචන ටිකක් විතරයි. අපි මේ වචන ටික විවිධ පర్యాయවල ඔස්සේ අපි විවිධ විදිහට විග්‍රහ කරලා දෙනවා. දැන් බලන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපදේශ පරිබ්‍රාජකයා. යේ ධම්මා හේතුප්පවා කියනකොටම ධහම දැක්කා. පංචීපාස්කන්ධය දන්නේ නැහැ. පටිසමුපාය දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. වචන ටිකක් දන්නේ නැහැ. නමුත් සත්‍ය දැක්කා. සත්‍ය දකින්න අවශ්‍ය පොඩි වචන ටික අහන්න ඕන වුණා. දැන් අපිට මේ තියෙන සියලු වචන ටික තියෙන්නේ අන්නේ සත්‍ය දැකීමට. නැතුව වචන ටික කරගහගන්න නෙමෙයි. අපේ වචන ටික කරගහ ගන්නවා. ඊට එහා ගිහිල්ලා තවත් භාෂාවලින් මේක විවිධ විදිහට අකුරු වලින් වචන කඩ කඩත් විග්‍රහ කරනවා. ඇයි අපි හිතනවා මේ මේ අකුරේ මේ වචනේ මොකක් හරි ගන්න දෙන්නේ කියලා. මේ වචනේ දුන්නේ අපේ ප්‍රායෝගිකත්වයේ තුලට ප්‍රඥාව තුලින් අත්දින්න ඕන වැඩ පිළිවෙලකට. මේ වචنين මේ වචනවල මේ අර්ථයෙන් එහා වෙන දෙයක් නැහැ. හැබැයි මේ අර්ථය අපි දකින්නට ඕනේ අපේ ජීවිතයේ සත්‍ය වශයෙන්ම සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිට නිච්ඡාන කාන්තික මොන විදියට. දැන් අපිට මූලිකව සර්පය අතර දෙනාගේ තියෙන ප්‍රශ්නේ තේරෙනවා වගේ අපට ප්‍රත්‍යක්ෂයක් වෙන්නට ඕනේ. මේ පංචීපාදනස්කන්ධය කියන දේ සකස් වෙන දෙයක් බව. ඒක මේ අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මම ලේබල් කරන ලේබල් කිරුල ඉක්මවපු දෙයක් වෙන්නට ඕනේ. දැන් මම පුංචි කාරණාවක් කියන්නම්කෝ. දැන් ඔන්න අපි පටිච්චසමුප්පාදය ගැන දන්නවා. පටිච්චසමුප්පාදය ගැනදී අපි දන්නවා ජරා මරණ කියලා කාරණාව ජරා මරණ තමයි පටිච්චසමුප්පාද අවසානටම තියෙන්නේ. අපට හම්බ වෙන ජරා මරණ. දැන් අපි හැමෝම හොයන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන්න. එතකොට අපි කල්පනා කරලා අපට හම්බ වෙනවා ජරා මරණ ජාති නිසා තියෙන දෙයක් අපට හම්බ වෙනවා. හැබැයි පින්වතුනි බුදුරණවහන්සේගේ දේශනාව තුළ සම්මාදිට්ඨි සූත්‍රය, ඊළඟට ඥානවත සූත්‍රය, කෝසම්බී සූත්‍රය මේ හැම දේශනාවක්ම තියෙනවා යමෙක් ජාතිපත්තියෙන් ජරා මරණ ඇති වෙනව දැක්කනම් එයාට කියලා සෝතපන්නයි කියලා. හොඳට හිතලා බලන්න අපි ජාතිපත්තියෙන් ජරා මරණ දැක්කද කියලා. අපි දැක්කේ නෑ. අපි මොකද දැක්කේ? අපි දැක්කේ මගේ ජරා මරණයට හේතුව මගේ ජාතිය. අපි හේතුපත්තිව දැක්කේ නෑ. ඒක හොඳට බලන්න මේ ජරා මරණ කාගේද? මගේ නෙමෙයිද? මම නෙමෙයි ජරාටපත් වෙන්නේ. අපට හම්බුනේ මගේ ජරා මරණ. ඇයි මම ඉපදිච්ච නිසා? මුලිය පොකුණ සූති බුදුරණස් ලස්සනට වැහැදිලි කරනවා. කවුද විඳින්නේ? ප්‍රශ්නේ වැරදි. කවුද තණ්හා කරන්නේ? ප්‍රශ්නේ වැරදි. කවුද උපාදාන කරන්නේ? කවුද කර්ම භව කරන්නේ? ප්‍රශ්නේ වැරදි. නිවැරදි ප්‍රශ්නේ මොකද්ද? මේ භවයට හේතුව මොකද්ද? භවය කුමක් ප්‍රත්‍යද තියෙන්නේ? භවය කුමකට හේතුවක් වෙනවද? ජාතිය කුමක් ප්‍රත්‍යද තියෙන්නේ? ජාතිය කුමකට හේතුවක් වෙනවද? ජරා මරණයට කුමක්ද හේතුව? මෙන්න මේ හේතුප්‍රත්‍ය බව හම්බෙච්ච තැනදී හම්බෙන කාරණාව තමයි මම කියලා ගැනීම වැරද්ද. නමුත් අපිට හම්බුනේ මගේ જાතියට මගේ જાතිය නිසා මගේ ජරා මරණ. අපි හේතුප්‍රත්‍ය බව දකන්නේ. අපිට මම එහෙම මිසුරු වෙලා. මම ලෙඩ වෙන එක මම වයසන එක මම මැරෙන එකට හේතු වුණා මම ඉපදිච්ච එක. නමුත් ಜಾතිපත්‍යයෙන් ජරා මරණ කියන කාරණාව අපට හම්බෙලා නැහැ. මෙන්න මේ ජාතිපත්තියෙන් ජරා මරණය කියන කාරණාව හරියට හම්බුණා නම් අන්න එයා සෝතාපන්නයි. එතන මම කියලා මගේ ජාතියවත් මගේ ජරා මරණයවත් කියලා කතාවක් යටේ දෙන්නේ නැහැ. ওই විදිහට පටිසමුපාදමයට හම්බෙන්නට ඕන. යම් කිසි කෙනෙකුට ඇස කියන කාරණාවේ සත්‍ය හරියාකාරයෙන් දැක්කනම් එයාට මන කියන කාරණා සත්‍ය දැක්කේ මනස කියන කාරණා සත්‍ය දැක්කේ නෑ කියන්න බෑ. එයා ඒකත් දකිනවා. දැන් අද අපි ගොඩක් කතා කරන කාරණාව තමයි දැන් අපි දන්න ස්පර්ශය එක. මම මේ දේශනාවට අමතරව මේ කාරණාව තව ටිකක් කියලා දෙන්නේ. මොකද අපි තුල අපි හිතනවා අපි තේරුම් ගන්න කියලා. මේ තේරුම් ගත්ත කාරණාව තුල තියෙන අඩුපාඩු පෙන්වලා දෙන්න. තව අපිට ඊට වඩා දෙයක් තේරුම් ගන්න තියෙනවා කියන කාරණාව පෙන්වන්න. දැන් අපි දන්නවා ස්පර්ශයෙන් හටගන්නේ කියලා. ස්පර්ශය කියන්නේ හැය රූප විඥාන එකතු වීම. දැන් අපිට තේරෙනවා මේක හැ මේක රූප විඥාන මේ තුන එකතු වෙච්ච දැක්කේ කියලා. ඒක යම් කිසි ගමනකට අපිට හරි බව තේරෙනවා. මොකද මේ ස්පර්ශයෙන් දොර මේක පැවැත්මක් ලෝකේ සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. ශබ්දයත් ඒ වගේ. ශබ්දය ඇහෙන ස්පර්ශයෙන් එක්. අපිට තේරෙනවා මේක කන බාහිර ශබ්දේ මේ දුන එකතුනම ස්පර්ශය හරි කියලා. දැන් එක තැනක අපි ස්පර්ශය හරියට දැක්කහනම් බුදුරණස් පැහැදිලි කරනවා ස්පර්ශය දකින්නවා නම් ඒ ස්පර්ශ සමුදයක් දකින්නට ඕනේ ස්පර්ශ නිරෝධය දකින්නට ඕනේ ස්පර්ශය දකින්නවා කියන්නේ ස්පර්ශයේ හේතු දකින්නට ඕනේ ස්පර්ශය හම්බෙනවා නම් එයාට හරියටම එයා මේ ස්පර්ශය කියන සියල්ලක්ම එයාට එයා තේරුම් ගන්නවා හොඳට හිතලා බලන්න දැන් අපිට මේ ඇහැ රූපේ බෙදලා වෙන් කර ගන්න පුළුවන් වගේ ඔන්න දැන් ඔන්න අපේ කයර පහසක් එනවා ඇතුලේ බඩේ කැක්කුම දැන් ඔතන අපිට වෙන් කර ගන්න පුළුවන් නේද කයයි පහස විඥානය කියන එක අපේ සද්ධාරු ජනසු ආකාර පරිතක දිශිනිඥානකන්ති වලට මොකද්ද කය මොකද්ද බාහිර පහස වෙන් කරන්න පුළුවන්ද ඒක වෙන් කරගන්න ඊටත් වඩා අමාරු වෙන් කරගන්න මනංච පටිච්ච ධම්මේච උපපදිත මනෝවිඥානතින්න සංගති පස්සෝ මනසයි අරමුණයි විඥානයයි තුන එකතු වෙච්ච තැනයි ස්පර්ශය කියන්නේ. ඒක ඒක කරගන්න පුළුවන් නේද? මොකද්ද මනස? මොකද්ද අරමුණ? මොකද්ද විඥානය? එහෙනම් පින්වතුනි අපි ඇහැයි රූපය විඥානයයි වෙන් කරගත් එකත් නිවැරදිනේ. අපි වෙන් කරගත්තේ මගේ ඇහැයි මගේ හැට බාහිර රූපයයි කියලා. අපට හම්බුනේ නැහැ අවිද්‍යා සංකාර විඥාන නාම රූපයෙන් ඇහැ කියන කාරණා හම්බෙලා නැහැ. මගේ හැට බාහිර රූපය කියලා හම්බෙලා තියෙනවා. අපට හරියට හම්බුණා නම් ඇහැ රූපය විඥානය එකතු වීම කියන එක අපට හම් වෙන්න ඕනේ මනයි ධම්මයි මනෝ විඥාන එකතු වීම මේ හට ගන්න බව. අපිට මේන සංකල්ප මොකද්ද සියල්ලක්ම මනයි ධම්මයි මනෝ විඥාන එකතු වීමෙන් හටගත් සංකල්ප. මේවා ඉක්මවීම තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ප්‍රඥාවෙන් කරුණමක් ගහන්න ඕනේ. එච්චරට මේක තීක්ෂණත්වයක් තියෙනවා. මේ ප්‍රඥාව කියන එක ඇති කරගන්න ඇති කරගත්ත ප්‍රඥාවෙන් සත්‍ය දකින්නේ ලොකු තීක්ෂණ භාවයක් තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අපි ආව සසර ගමන කොනක් පේන්නේ කොනක් පේන්නේ ඉතින් අපිට මේ එක දහම් පදයක් ඇහිච්ච ගමන් අපිට මේ පදයක් විග්‍රහ කරලා දුන්න ගමන් අපිට මේක අවබෝධ වෙනවා නම් පින්වතුනි මෙච්චර කාලයක් සසර එනවද අපිට අපි කාටවත් කියන්න බෑ ඇස් දෙකෙන් බුදු කෙනෙක් දැක්කේ නෑ කියලා අපි කාටවත් කියන්න බෑ අපි බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මහලා හිටියේ නෑ කියලා අපි කාටවත් කියන්න බෑ අපි සමාධි ධ්‍යාන ලැබුවේ නෑ කියලා. අපි කාටවත් කියන්න බෑ බ්‍රහ්ම ලෝකෙ ගියේ නෑ කියලා. නමුත් පින්වතුනි අපි කියන්න පුළුවන් එකම දේ තමයි අපි කවුරුවත් බුදුරණවහන්සේ කියපු විදිහට ධර්මය අපේ ජීවිතයෙන් දැක්කේ නෑ. මොකද ඒකට හේතුව මේක දකින්නේ එච්චරටම තීක්ෂණ භාවයක් තියෙන්න ඕනේ. මොකද මේ හේතුව හොයනවා කියන කාරණාව හේතුව ලැබෙනවා කියන කාරණාව මේ කල්පනා කරලා හොයන එකක් නෙමෙයි. කල්පනා කරනකොට අපට ඇතිවෙන ප්‍රඥාවේ යෝනිසෝ මනසිකාරය කිරීමෙන් හටගන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව වෙනුයි දකින්න තියෙන්නේ. එතකොට මේ දකින්නවා කියන කාරණාව ප්‍රත්‍යක්ෂයක් වෙන්නට ඕනේ. ඒක කල්පනා කරලක් වෙන්න බෑ. ඒ ප්‍රත්‍යක්ෂය ඇති වෙන්න අපට ලොකු නුවණක් ඇති කරගන්න අපට තියෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය වෙන විදිහේ චින්තනයක් මෙහෙවන්න. අපි මේ චින්තනයේ මෙහෙවෙන්නේ නැතිනම් අපට කවදාවත් මේ ධර්මය අත්දකින්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි කිසි විදිහකින් අපි යම් කිසි විදිහකට මාර්ගයක් උරු කරනවා නම් අපිට යම් කිසි විදිහකට අත්දැකීමක් ලැබෙනවා නම් අපි කිසි දෙයකට ලකුණක් දෙන්න එපා. ලකුණක් දෙන්නීම ලකුණ දීමට කෙනෙක් ඇති නිසා. මේ ලෝකයේ තියෙන භාෂාව භාෂාව විවහාර කරනකොට ප්‍රධාන මුලේ තමයි උත්තර පුරුෂ මම. මම නිසා තමයි අරයා ඔයා ඔතන අරක මේක ඕක සියල්ලක්ම තියෙන්නේ. මම නිසායි තමයි අරයා. අතන, ඔතන, ඕක, අරක, ඒක, මේක ඔක්කොම තියෙන්නේ මම ඉන්න නිසා. මම කියන කාරණාව අයින් වුණා නම් අපට කතා කර හැකිද අරයා, ඔතන, අරක, ඕක මේ කතා කරන්න බෑ. ඒ ඔක්කොම කතා කරලා ඉවරයි. ඔය සියලු විවහාර තියෙන්නේ මම ඉන්න නිසා. අන්න ඒ වගේ පින්වතුනි අපි සත්‍ය කරා යනවා නම් අපට ලැබෙන දෙයකට අපි ලකුණක් දුන්නේ අපි සත්‍ය කරා යන වැඩ පිළිවෙලට ආපු නැති නිසා. ඇයි? ඒ ලකුණ දුන්නේ මම. අපි එතන හරියට සත්‍ය දැක්කේ නෑ. ලකුණක් දෙන්න අපට මේ මොනවා හෝ මේ ස්වභාවයක් දෙන්න අපි යමු උනේ මම කියන තැනට සාපේක්ෂත්වයේ. මම කියන තැනට සාපේක්ෂත්වයක් නැතුව අපට යම් මිම්මක් මනින්න බෑ. ඒකයි මානය කියන එකක් දුරු වෙන්නේ අරහත් වෙන්නේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච. අරහතේ දුරවන්නේ. එතකම් මැනීම තියෙනවා. අපි මනින වැඩපිළිවෙල දුරු වෙන්නේ මේ සම්පූර්ණයෙන් මම කියන වැඩපිළිවෙල දුරු වෙච්ච තැනදී. එහෙනම් සත්‍ය කරා යන කෙනා මෙන්න මේ මනින වැඩපිළිවෙල මනින වැඩපිළිවෙල තියෙන අසත්‍ය භාවය තේරුම් කරගෙන යන්නේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ධර්මයේ තියෙන්නේ සත්‍ය රකින්න. මේ ධර්මයේ තියෙන්නේ තමා තුළ සත්‍ය රකින්න වෙන කිසි දෙයක් කරන්නේ මේ සත්‍ය රකින්නේ දුක පිරිසිදු හොයන එකක් මිසක් අපට ලැබෙන දේ ධ්‍යාන හෝ මාර්ගඵල හෝ ඒ හැම දෙයක්ම අපි නම් කරනකොට අපි අපට ලැබිච්ච දෙයක් නම් කරේ. අපට ලැබෙන හැම දෙයක්ම දුක. අපි හරියටම අපි හිතන සෝදාපන්නයි කියලා. අපට සෝදාපන්න වෙච්ච දේ අපි හිතමු මේ අපිට ආපු සිතුවිල්ල සංස්කාර කියලා හිතුවක සෝදාපන්නම නැති වෙලා යන්නේ නේද? අපි යයි හතුරු වෙන්නේ. අපි හතුරු වෙන්න උත්සාහ කරලා ඉතින් ගිහිල්ලා අපි සෝදාපන්න නොවිච්ච නිසා. නැත්තම් එයා දකිනවා ඒක සංස්කාරයක් බව. එයා ඒක ලකුණක් දෙන්නේ නැහැ. එයා හොයනවා ඒ දුක පිරිසිදු හොයන්න යන සමුදය හම් වෙනවා, නිරෝධය හම් වෙනවා, මාර්ගය හම් වෙනවා. එයා හැම වෙලෙම කරන්නේ සත්‍ය සත්‍ය වශයෙන් තේරුම් අරගෙන කෘත්‍ය වශයෙන් දුක පිරිසිදු හොයන්නත්, සමුදය ප්‍රහාණය කරන්නත්, නිරෝධය සාක්ෂාත් වෙන මාර්ගය වැඩන වැඩපිළිවෙලා අන්න දුක පිරිසිදු හොයලා ඉවරුනහම සමුදය ප්‍රහාණය වුනහම නිරෝධය සාක්ෂාත් වෙන මාර්ගය වැඩලා ඉවර වෙනවා. අන්න එයාට කියනවා නිවුණා කියලා. නිවිච්ච දෙයයි පණවන්න විදියක් නැහැ. ඉතින් පින්වතුනි මෙන්න මේ වැඩපිළිවෙල පුහුණු කරගන්නට ඕනේ. මේ වැඩපිළිවෙල අපට කාටවත් බලෙන් ඇඟිල්ලෙන් එල්ල හුරු කරවන්න බෑ. මේකට බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ සාර අසංකේ කල්ප ලක්ෂයක් පෙරුන්දම් පුරලා උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා ඒ උතුම් සම්බුද්ධත්වයේ තුලින් බුදු කෙනෙකුට විතරක් දිය හැකි. බුදු කෙනෙකුට විතරක් ඉස්මතු කර හැකි. මේ වචන ටික දුන්නා මොකද වෙන කෙනෙක් දෙන්න ගියොත් තව වචන ටිකක් ඒ වචන ටික තුල තියෙන්නේ තමන්ගේ රාමුවට කොටු වෙන එක විතරයි. නමුත් බුදුරණවහන්සේ දුන්න වචන ටික තුල අපි හරියට හෙව්වොත් අපට ඒ වචන ටික තුල නිවැරදි අර්ථය අපි තුලින් හම්බෙන්නේ නැහැ. අන්න ඒ නිසා එයා ඒක තේරුම් ගන්න හොයනකොට අපේ රාමුව ඉක්මවන ප්‍රතිපදාවක් අපි තුල නිර්මාණය වෙච්ච තැනදී අපේ රාමුව ඉක්මවල තමයි බුදුරණවහන්සේ මේ කියපු සියලු දේවල් අපට සත්‍ය වශයෙන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න එදාට තමයි පටිච්චසමුප්පාය දකින්නේ. එදාට තමයි සැබෑටම බුදුන් දකින්නවා කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ. එදාට තමයි අපට මේ ලැබිච්ච උතුම් මිනිසත් භව තුළ සැබෑ ප්‍රයෝජනේ අපි තුලින් අපි ඇති කරගත්තා වෙන්නේ. ඉතින් මෙන්න මේක අපි ඇති කරගන්න උත්සාහ කරන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ උතුම් බුද්ධ වචනය තමන්ගේ ජීවිතය තුළට උපකාරයක් කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න.